මේ වැඩමුළුව සඳහා අපි සර්වජන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ච ත්‍රිපරිවට්ටයට අහුවෙන නිබ්බේධික ධර්මය නැත්නම් නිබ්බේධික සූත්‍රය නැත්නම් නිබ්බේධික ධර්මපරියාය මූලික මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරගත්තා. එහිලා සර්වජන් වහන්සේ නිර්වේදේ පිනිස අවබෝධේ පිනිස මාර්ග හයක් එක එක මාතෘකාවටදී සාකච්ඡා කරනවා. පළවෙනිම සඳහන් වෙලා තියෙන්නේ මේ කාමයේ කියන මාතෘකාව. ඒක සම්බන්ධයෙන් පැතිකඩ 6ක් හරහා නිර්වේදයට පෙත මාර්ගය සකස් කර දීමයි නිබ්බේද පරයය සූත්‍රයේ සාරය වශයෙන් දක්වන තියෙන්නේ. ඉතින් පළවෙනිම ਸਰවචනංශේ ප්‍රශ්නයක් නගනවා මේ මාතුකහය පෙන්ලා කාමාභික්ක වේවේදිතබ්බා මානින්නේ නිසා මේ කාමය හරහා නැත්නම් කාමය අවබෝධය අවබෝධ කර ගැනීම හරහා නිර්වේදය යථා භූත ඥානෙ පහළ කර ගැනීමදී ප්‍රථමයෙන්ම කාමය කාමයේ වශයෙන් හඳුනාගත යුතු නිසා කාමාභික්ක විවේජිතබ්බා කාමේ දත යුතුයි. ඒ ਸਰවචනාංශේ වශයෙන් ඒ විදිහට මේ ප්‍රශ්න නගන්නේ පිරිසගේ අවධානය මේ Tamange ජීවිතයේ දැනටමත් තියෙන මාර්ගයකට උපකාර කරගත හැකි මේ ආශාව, ලෝභය, කාමය කියන චෛතසිකේ දිහාවට අවධානය යොමු කරන්න. අවධානය යොමු කළ සර්වචන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රයත්නේ හරහා අවබෝධ කරගත්ත හැටිය අනිත් අයගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කර ගැනීමට අවස්ථාවක් කරගන්න. ඒ නිසා කතම කාමෝභික වේදිතබ්බා කියලා ඊට ගාවට සර්වඥාන්සේ තමන් වහන්සේ කාමේ නිර්වචනය කරන හැටි කාමේ කියන්නේ මොකද්ද කියන එක විස්තර කරලා දෙනවා. අපි ඊයේ ධර්මදේශනාදී මත කරගත්ත මේ කාමය කාම මිත්‍යාචාරය, කාම ඡන්දය, එහෙම නැත්නම් කාම රාග අනුසය වශයෙන් තුන් ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. ඒ දැකීමමයි වෙනත් වචන වලින් ਸਰවචාන්සේ මෙතන ඉදිරිපත් කරනවා චක්කු විඤ්ඤේය රූපා ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංගතා රජනීය ඇහැට ගෝචර වෙන චක්කු විඥාණයට ගෝචර වෙන යම් රූපයක් වෙනවා නම් ඉෂ්ඨකාන්ත බවක් වෙන තමන්ට ඉෂ්ඨ සිද්ධ කරන ඒ වගේම හිත කාන්තිමත් කරන හිත ඒකට අලවා බඳවා ලබන අයස්කාන්තයක් වගේ මනාපයක් ඇති කරන දකින්නකොට ඇහැට රූපේ දකින්නකොට ඇති වෙන මනාපේ ඒ වගේම ප්‍රිය රූපී ගතියක් තියෙනවා කාමෝප සංහිතං ඇලෙන ගතියක් බැඳෙන ගතියක් තියෙනවා රජනීයයි ඒක රංජනීය කරන්න පුළුවන් රස විඳින්න පුළුවන් ඉතින් මේ ආකාරයට පහක් ඇහි චක්කු විඥානයත් එක්ක කනේ සෝත විඥානයත් එක්ක නැහි ඝාන ජීවානි විඥානයත් එක්ක දිවේ ජීවහා විඥානයත් එක්ක කයේ කාය විඥානයත් එක්ක ඒ ඒ දේවල් වලට අදාළ අරමුණක් ගැටිච්චාම හැට රූපේ වගේ කනට සද්දයක් ගැටිච්චාම නාසයට ගඳක් ගැටිච්චාම මුලිච්ච වෙච්චාම හමු වෙච්චාම ආපතගත වෙච්චාම දිවට රසයක් මුණ ගැහිච්චාම කයට පහසක් හම් වෙච්චාම ඔය කියන විදිහට ඉත්තා කන්තා මනාපාපිය රූපා කාම උපසංහිතා රජනීයා කියන විදිහට විශාල පෙරහැරක් හිතවිලි පහල කරනවා මේ පහ පංචමේ භික්කවේ කාම ගුණා. මෙන්න මේව තමයි මේ කාමය ධනවන, කාමයේ කුප්පන, කාමයේ අවුස්සන, කාම ගුණ වශයෙන් ਸਰවඥාන්සේ තමන් වහන්සේගේ ආර්ය පරිශ්‍රණදී හඳුනාගත්තේ. ඉතින් ඒක සාමාන්‍ය අද බෞද්ධයාට ඒක බොහොම ප්‍රසිද්ධ වෙන්න පුළුවන් නැත්නම් අහලා පුරුදු වෙන්න පුළුවන්. නමුත් ਸਰවඥන් වහන්සේ ගුරු උපදේශ රහිතව මේක තමයි කාමයේ කියලා කියන්නේ අවබෝධ කළේ අත්දැකීමෙන්මයි ඒවත් එක්කම ගැටිලමයි. නමුත් මේ මේ විදිහට කාම ගුණයන් දක්වලා කොට මම හිතනවා කවුරුත් වගේ ਸਰවචනාසිතේ එකඟ වේවි මේ කාමයේ දැනෙන්නේ අපට ඇහැට රූප ගැටීමෙන් කනට ශබ්ද ඇහිීමෙන් නාසයට ගඳ දැනීමෙන් දිවට රස දැනීමෙන් කයට පහස දැනීමෙන් කියන මේ පස් ආකාරයේ අපිචකෝ භික්කවේ නති කාමා බුදුසසුනන්ද කියනවා මේහෙම කිව්වට මේකම නෙවෙයි කාමේ කියන්නේ කියලා. මෙවට කියනවා කාමගුණා ඒ තම් භික්කවේ අරියස්ස විනේ උච්චදිමට කාම ගුණ කියලා කිව්වට ආර්ය විනේහි අවබෝධ කරපු ශේක පුද්ගලයන්ගේ විනේහි කාමයේ කියලා මේකට කියන්නේ මේකට කාම ගුණ කියලා කියනවා ඒ විදිහට මේක හඳුන්වා දීලා මේකට සාමාන්‍ය කෙනාට නොගැලපෙන මේ අර්ථකථනයක් ਸਰවචනංශය දෙන්නේ ਸਰවචනංශ කිව යුත්ත නැත්නම් භාවනා කරන කෙනෙක් සූත්‍රමේ වශයෙන් අසා දැනගත යුත්ත ඉදිරිපත් කරන්න කුතුහලය දනවණ්ඩයි ඒක නිසා කාමගුණා නාමයේදී අරියස්ස විනේ උච්චති මේකට මේවට මේකට කාම ගුණය කියලා කියනවා මිසක මේක නෙවෙයි කාමයේ කාමය කියලා කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේක තමයි ਸਰවචනාංශිකේ සර්වඥතා ඥාණයෙන් බැලුවට පස්සේ දැක්කට පස්සේ බුදු වුණාට පස්සේ චතුරාර්ය සත්‍ය ආબોධ වුණාට පස්සේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කිනෙකුට රාගය කාමයේ වෙන්නේ තමන්ගෙම ඇවතුම් පැවතුම්මයි තමන්ගේ සංකල්පමයි තමන්ගේ මනාපමනාප කන්ටිකමයි. ඉතින් ඒ නිසා අපි මෙතෙක් ඉගෙන ගත්තේ ඇහැට ගොදුරු වෙන රූපය ඇහැ ආධ්‍යත්ත වශයෙන් ගත්තොත් ওই කියන රූපේ බාහිරේ තියෙන. ඒ වගේම කනට ගොදුරු වෙන ශබ්දය ගත්තොත් කන ආධ්‍යාත්මික වශයෙන් ගත්තාම ආධ්‍යාත්මික ඇතුළත කියලා ගත්තාම ශබ්දේ තියෙන බාහිර. එතකොට නාසය ගන්ධ සුවඳ සංවේදීන්ද්‍රිය වශයෙන් ගත්තාම මේ නාසයට ගොදුරු වෙන ගඳ තියෙන බාහිරේ රස තියෙන්නේ බාහිරේ පහස තියෙන්නේ බාහිරේ. ඉතින් සාමාන්‍ය මිනිස්සෝ මේ බාහිරේ තියෙන දේවල් කාමයේ කියලා ගත්තට සර්වඥාන්සේගේ පරිශ්‍රණයේදී උන්වහන්සේ හොයාගත්තේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ තම තමන් තමන්ගේ රුචි අරුචිකන් ටිකමයි තමන් ආශා කරන්නේ. ඒ නිසා බොහොම ලස්සනට සරුවචන්සේ සඳහන් කරලා තිනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමා ඡානි චිත්‍රානි ලෝකේ ලෝකේ තියෙන මේ විසිතුරුකම නෙවෙයි මහණෙනි කාමේ වෙන්නේ තමන් තමන්ගේ මනාප සංකල්පවලට ඇති ආශාව තමන්ගේ රුචි අරුචිකාන්තිකට ඇති ආශාව තමන්ගේ ඇවතුම් පැවතුම් කියලා පෞරුෂත්වයේ කියලා තමන් හදාගෙන ආපු ඒ දේට තමයි කාමය කියන්නේ ඒ නිසා සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ විචිත්‍රකම එහෙම තිබිච්චාවයි අතෙත්ත දීරෝ විනේති ඡන්දං ධීර පුරුෂයා මේ නිසා ලෝකයේ විචිත්‍රත්වයේ හෝ දේවල් වෙනස් කරන්න යන්නේ තමන්ගේ තියෙන ඇතුළත තියෙන කාමච්ඡන්දේ තමයි විනේනේ කරන්න ඕනේ පාලනය කරගන්න ඕනේ හික්ම ගන්න ඕනේ ඉතින් මේ ਸਰවචනාංශයේ ඉදිරිපත් කරන ධර්මය ඇතුළත හික්මීමක් සඳහා දැඩි අවධානයක් යොමු කරන අතර බාහිරේ කාමවස්තු විනීන කරන්න හෝ හීල කරගන්න හෝ ආණ්ඩු මට්ටු කිරීමක් ගැන සරුවචංශය කතා කරන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නවා නම් මේ කාමය <clears throat> දුර ගමනකට සංසාරේ බැඳලා තියෙනවා ඒ කාමය <clears throat> නැතර කරගන්න ඕනේ කියලා ඒකෙනා මේ බාහිර ලෝකයේ තියෙන විචිත්‍රත්වය සමනය කරන්න පටන් අරගත්තොත් අඩු කරන්න පටන් අරගත්තොත් නැත්නම් කාම වස්තු කාම රූප කාම ශබ්ද කාම ගන්ධ කාම රස කාම ස්පර්ශ එළියේ තියෙන දේවල් පාලනය කරන්න ගත්තොත් කවදාකවත් කෙලවරක් කරන්න බෑ ඒ වෙනුවට ධීර පුරුෂයා කරන්නේ මොකද්ද තමන්ගේ මේ කාම ඡන්දය ආශාව ඇතුළත නැති කරගන්න උත්සාහ කරන එක. ඉතින් ඊයේ දේශනාවෙදිත් කතා කරනකොට තේරුණේ අපි සාමාන්‍යයෙන් උත්කෘෂ්ඨ අර්ථයෙන් කාමයේ කියලා කියන්නේ මෛතුන සේවනයේට. නමුත් සරුවචන් වහන්සේගේ ඉගැන්වීම අනුව දස්සන කාමය, ශවන කාමය, ඒ කියන්නේ දකින්න ඇති ආශාව, අහන්න ඇති ආශාව, ගඳ බලන්න ඇති ආශාව, රස බලන්න ඇති ආශාව සහ පහස ලැබීමට ඇති ආශාව කියලා මේකට පහකට කඩනවා. එතකොට බටහිර මානසිකත්වයේ මානසික විද්‍යාවේ මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ හඳුනා ගැනීම නැතුව එයා හඳුනාගත්තේ ලිංගිකත්වයේ පමණයි මේ පහෙන්ම. බුදුරජාන් වහන්සේ ඊට වැඩිය විශේෂ පුළුල්ල කරලා රූප බලන්න තියෙන ආසාව, සද්ධාහන තියෙන ආසාව, ගඳ බලන්න තියෙන ආසාව, රස බලන්න තියෙන ආසාව සහ පහස විඳින තියෙන ආසාව කියලා මේක පහකට කඩලා පෙන්නවා. ඒ නිසා බටහිර මානසික විද්‍යාව මේකෙන් පහෙන් එකක් අල්ලගෙන තමයි මුළු මුළු මූල ධර්මයම ගොඩනගලා තියෙන්නේ. ඒක ලිංගිකත්වයට එහෙම නැත්නම් මේ මෛතුන සේවනයට පමණක් සීමා කරලා තියෙනවා. බුද්ධ ඥානයේ බොහොම පළල්ව මේ විශ්ය අල්ලලා තියෙනවා. ඒක නිසා කෙනෙක් හිතා ගන්න ඕනේ අපි මේ සංසාරට බැඳෙන ප්‍රධානම පෞරස් කරන්නේ ගිහි ඇත්තන් වශයෙන් ඒ කාම මිත්‍යාචාරයේ හැසිරීමෙන් එහෙම නැත්නම් ලිංගිකත්වයේ හරහා පමණක් නෙවෙයි රූප බලන තියෙන ආසාව, ගන්ධ බලන තියෙන ආසාව, රස බලන තියෙන ආසාව සහ පහස ලබන තියෙන ආසාව මේ සියල්ලම හරහා කාමයට අපි නිතරම බැඳෙනවා. ඉතින් අපි මේකේ විහිළුව මේකේ තියෙන හාස්‍ය තමයි අපි පොහසත් වෙනවයි කියලා සල්ලි හම්බ කරනවයි කියලා යමක් කමක් කරගන්න පුළුවන් කියලා වඩන්නේ බලන්න පුළුවන් ලස්සන රූප ගොඩාක් ජීවිතේ පුරා හම්බ කරනවා. අහන්න පුළුවන් ශබ්ද ගොඩාක් හම්බ කරනවා. නාසයේ තියෙන ගඳ ගන්ධාර දේශයට කියලා හරි කමන්නේ කාශ්මීරයට කියලා හරි කියනවා. ඊසේ රස විවිධ රසවල සිංගල කෑම මැද නම් චීන කෑම, ජපන් කෑම මොන මොන හරි රස කෑම තියෙන කට්ටිය පොහොසත් කියලා කියනවා. පහස ඒ මෛතුන සේවනයේ වගේම යාන වාහන ඉදුන් හිටුන් ඇඳ කුටු කොට්ට මෙට්ට සේරම පුළුවන් තරම් හම්බ කරලා කවදා හරි දැනගත්තොත් මේ නැති කරන්න තියෙන මේ කාමයයි කියලා ඉතින් ඒ කෙනාට මෙතෙක් කල තමන් මේ උපයා සපයාගත්ත හැම උපදි සම්පත්තියක්ම මේ කාමයට එක්ක වැඩ කරනකොට නරකට හිටිනවා. ඉතින් ඒක නිසා කාමයේ පිළිබඳ බුදුචානන්සේගේ නිර්වචනය දෙනකොට රූප බලන තිනාසාව ගන්ධ බලන ආදි වශයෙන් කෙනෙකුට ගොඩ එන්න පාරක් නැහැ. හැම පැත්තෙම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හැම පැත්තෙම අහුවෙලා මේ මදිවට දැන් මේ Nissan වනේ පිටවෙච්ච ගමන් ආයෙසරයක් ගිය ගමන් කරන්න පටන් අරගන්නේ හම්බ කරනවා. දිගටම හම්බ කරනවා. අතිකාල සේවාවල් කරමින් හම්බ කරනවා. පිටරට ගිහිල්ලත් හම්බ කරනවා. බැංකුවලිමුත් පොලි උපයනවා. මොකටද උපයන්නේ? රූප ඇති කරන්න ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඉතින් මේ විදිහට එක පැත්තකින් මෙවුවා ගොඩක් හම්බ කරලා කාමයට ඇති වෙන්න පොහොර දමමින් කාමයට ඇති වෙන්න ආධාර කරමින් මේ කාමය අතෙත් දීරෝ විනේති ඡන්දං ඒ ධීර පුරුෂයා මේ කාමයෙන් කාම ඡන්දයෙන් විනේනය කරන්න දඟලනවා කියලා කිව්වට පස්සේ පිස්සු හැදෙන්නේ නැතුව වෙන වෙන්න දෙයක් නැහැ. එක පැත්තක මේක මිදි කන්න හදනවා අනිත් පැත්තේ මේක බෝ කරනවා. ඉතින් ඒක නිසා කෙනෙකුට මේ දේ මේ කාමය විනේනය කරනවා කියන එක කාමච්ඡන්දේ විනීනය කරනවා කියන එක බෑ. මේක මිනිස් වෙන්න කරන්න බෑ. මේ ආත්මේ කරන්න බෑ. මෛත්‍රී බුදුහාමුදුරගෙන ඉනකම් කරන්න බෑ කියලා පස්සට දාන එක නම් සාධාරණයි. නමුත් ඒ විදිහට මේක බැරි බවක් පෙන්නලා පස්සට දාන්නවක්වත් වීරිය අඩු කරන්නවක්වත් පමාදයට වටන්නවත් නෙවෙයි මේ සරුවචනාංශයේ මෙච්චර ලස්සන විග්‍රහයක් කරන්නේ මේ විදිහට අපි නොදැනුවත්කම නිසා හම්බ කරනවායි කියලා පුළුවන් තරම් ඒ කාම ධනවන කාම වඩන හිතවිලි කාම වඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වැඩුවත් කවදා හරි සරුවචනාංශගේ බණක් අහලා මේ කාමයමයි අපිට මේ දිනතරියක් වද දෙන්නේ පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ ඒක දන්න දෙයක් එහෙමනම් අපිට කොහෙන්ද මේකෙන් ගැලවුමක් කියලා මෙන්න මේ පැත්තෙන් බලනකොට සරුවචන් වහන්සේ කියන්නේ ඇත්තටම කියන විදිහට ওই විදිහට උඟාක් සල්ලි වේදම් කරලා හම්බ කරලා අතිකාල සේවාවල් කරමින් විචිත්‍ර ලෝකයක් මවා ගත්තත් ලස්සන රූප හම්බ කරලා තිනවා ශබ්ද ගන්ධ රස ස්පර්ශ හම්බ කරලා තිබ්බත් ජී ජීවිතේ ගත කරත් කාමයේ පිළිබඳ තාම ලොල් භාවයේ තිබ්බත් ගැලවුම් මාර්ගයක් තියෙනවා ඒ ගැලවුම් මාර්ගය සඳහා අපිට තව මේ කාමයේ පිළිබඳවම මම කැමැති සර්වඥ දේශිත වෙන සූත්‍රයක් මෙතෙන්ට සාධක සූත්‍රයක් වශයෙන් ගේන්න ඒක ඒක හරියට තේරුම් ගත්තොත් මේ කාමයෙන් වට වෙලා හිටියත් කාමයේ තර කිරීමට පොහොර දැමීමට කටයුතු කළත් ප්‍රඥාව තියෙනවා නම් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ හරි හැටියට ක්‍රමවේදේ දන්නවා නම් මේ තා කාම ලෝකයක ගත කරත් ගැලවුම් පෙතක් බිංගයක් හොර මාර්ගයක් තියෙනවා. ඒකට මම කැමති මේ මාළුන්ගේ පුත්‍ර මාළුන්ගේ පුත්‍ර සූත්‍රය කියන එක ඉදිරිපත් කරන සංයුත්ත නිකාය සඳහන් වෙලා තියෙන්නේ. මේ මාළුන්ගේ පුත්‍ර කියලා කියන්නේ වයසට ගිය වයසට ගිලා පැවිදි වෙච්ච පැවිද්දෙක් ਸਰවඥාන්ස ළඟට ඇවිල්ලා වැඳලා සඳහන් කරන අවසරයි ස්වාමීන් වහන්සේ මම කැමති පැත්තකට වෙලා තනිවම දැඩි වීර්යය යොදලා බණ භාවනා කරන්න මට අනුකම්පා කළා කමටහනක් දෙන්නේ කියලා. මේක සාමාන්‍ය ਸਰවඥා සිදිරියට ගිහිල්ලා මේ කමටහනක් ඉල්ලන කියන සාමාන්‍ය වාක්‍ය අප්‍රමත්තෝ වූපකට්ටෝ කියලා අප්‍රමාදීව පැත්තකට වෙලා පහිතත්තෝ දැඩි වීර්යකින් යුක්තව මම භාවනා කරන්න කැමති යන්න හදන්නේ මට කමටහනක් දෙන්නේ කියලා. මෙතෙන්දී ਸਰවඥාන්සේ ඒ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට දොස් කියනවා මම මෙච්චරත් බණ කියලා තියෙද්දි එක එක නයනවා පුද්ගලිකව අහන්න කියලා මේ අලුතෙන් වෙනම මෙහෙම කමටහනක් දෙන්නේ ඊට කියනවා උඹ වගේ නාකියෙක් ඇවිල්ලා මෙහෙම අහනවා ඉලන්දාරි ප්‍රාර්ථනා කට්ටිය කොච්චර මගෙන් අහන්න එපාද කියලා මේ මෙහෙම එක එක කනට මට විශේෂයෙන් කියන්න දෙයක් නැහැ කියන හරි දැන් කියලා තියෙන්නේ කියනවා වගේ වචනයක් කියනවා වචනයක් කියලා මාළුක පුත්තු සාංශේ දෙබසකට සාකච්ඡාවකට සම්බන්ධ කරගන්න. අහනවා යේතේ චක්කු විඤ්ඤය රූපා අදිත්තා අදිත්ත පුබ්බා නතේ පස්සිසති න පස්සති නීතේ පස්සිසanti. උඹ මෙහෙම හිතපන්. ඇහෙන් දැකිය යුතු යම් මේ රූපයක් තියෙනවා නම් ඒක දැකලත් නැහැ බලමිනුත් නැහැ දකින්න වෙන්නෙත් නැහැ බලන්න වෙන්නෙත් නැහැ මෙන්න මෙහෙම වෙච්ච රූපෙකින් ඔබට ඡන්දයක්වත් ප්‍රේමයක්වත් කාමයක්වත් ඇති වෙන්න පුළුවන්ද කියලා අහනවා. ඇහෙන් දැකිය යුතු රූප දැති තියෙනවා. ඒ රූපේ තාම දැකලත් නැහැ. බලමිනුත් නැහැ. දකින්න වෙන්නෙත් නැහැ. බලන්න වෙන්නෙත් නැහැ. එහෙමනම් එවැනි රූපෙකින් එහෙම චක්කු විඥාණයට ගොදුරු වීමෙන් හම්බ වෙන එවැනි රූපෙකින් ඡන්දයක්, ප්‍රේමයක්, කාමයක් ඇති වෙන්න පුළුවන්ද කියලා. එතකොට මේ මාළුකපිට ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේක යම් කිසි රූපයක් දැකලත් නැත්නම් බලමිනුත් නැත්නම් බලන්න වෙන්නේ නැත්නම් දකින්න වෙන්නේ නැත්නම් එහෙම දෙයකින් කාමයක් ඡන්දයක් ප්‍රේමයක් මතුවෙන්නේ නැහැ කියලා. ඉතින් මේක තහවුරු කරන්න අහනවා යම් කිසි සද්දයක් තියෙනවා අහලත් නැහැ ඇහිලත් නැහැ අහන්න වෙන්නේත් නැහැ ඇහෙන්නෙත් නැහැ. අන්න එහෙම සද්දකින් කෙලෙසක් පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඡන්දයක් ප්‍රේමයක් කාමයක් පහළ වෙන්න පුළුවන් බෑ. මෙතන මේ විදිහට බුදුරජාණන්සේ ගන්ධ රස පහස ඔක්කොම එක එක එකක් එක එකක් ඒ මාළුකපුත්තු සාංශට ඊට්ටු ගන්නවා. ඊට්ටු ගන්නලා මාළුකපුත්තු ස්වාමීන් වහන්සේට හුළු ගන්නනවා මතක් කරලා දෙනවා මේ තේරම කාමේ මේ වර්තමානයේ තියෙන රූපයක් බලනවා නම් ඒක හරහා තමයි සේරම කාමේ ඉන්නේ. ඒක පොඩ්ඩක් බලාගන්නින් එතකොට කාමේ ඉවරයි. දැන් වර්තමානයේ සද්දක නම් කාමේ ඇති වෙන්නේ ඒක විතරමයි විනේනය කරන්න ඕනේ. ඒක විතරමයි පාලනය කරන්න ඕනේ. ඒක පාලනය කරුවා නම් සතියෙන් මම දැන් මෙතන කියලා මුළු ලෝකෙම කොච්චර කාමේ තිබ්බත් උඹ බේරිලා. දැනට කාමේ මතුවෙන යම් ගඳකින් නම් සුවඳකින් නම් වර්තමානයේ සිදුවෙන්නේ ඒ ගඳ සුවඳ පිළිබඳ සතිමත් කියනෝ නම් සතියක් විනය විනයක් ලැජ්ජ බයක් තියෙනවනම් ඒකෙන් බේරිලා නම් මුළු ලෝකෙම කාමෙන් බේරිලා. යම් කෙනෙක් මේ වෙලාවේ අහුවෙලා ඉන්නේ බැඳිලා ඉන්නේ රසකින් නම් ඒ රස පිළිබඳව එළඹ සිටි සිහිය තියෙනවා නම් වර්තමානයේ රසයක් විඳින්න ඉන්නවා රස විඳින රසය පිළිබඳ එළඹ සිටි සිහිය තියෙනවා නම් ඒ මනුස්සයා ඒ රසයෙන් කාමයේ ඇති වෙන්නේ නැති වෙන්න වක බලා ගන්නවා නම් මුළු ලෝකේ කොච්චර රස જાති තිබුණත් එයාට බාධාවක් නැහැ. පහස ලෝකේ කොච්චර જાති තිබුණත් දැන් කාමයේ උපදින්නේ පහසෙන් නම් ඒ පහස දන්නවා නම් සත්‍යමත් නම් අවදී නම් ඒකෙන් රාගය ඇති වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න නම් මුළු ලෝකේ කොච්චර සුඛභෝගී දේවල් තිබුණත් ඒ මනුස්සයා බේරිලා. ඒක නිසා සතිපට්ඨානෙන් නැත්නම් මාළුක්‍ය පුත්‍ර සූත්‍රයෙන් ਸਰුවචනාංශෙ පෙන්වන ලෝකේ කොච්චර කොච්චර විචිත්‍රකම් තිබුණත් කොච්චර කාමෝපසංගිත රජනීය ඉට්ඨකන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තිබුණත් වර්තමානයේ තියෙනකෙන් විතරයි සංසාරේ වැඩෙන්නේ ඒක දන්නවනම් ඒක සත්‍යයට අහු වෙලා තියෙනවනම් ඒකට ප්‍රමාදී නම් බේජා ඒක නිසා යෝගාවචරයට විශාල කාම ලෝකයක් පෙන්නලා මේ කාම ලෝකේ කවුරුවක්වත් කරගත්තේ නැහැ උඹම හම්බ කරගත්ත දෙය කියලා හොඳට බය උපදවලා කියනවා. ඒ වුණත් මේ වෙලාවේ බැඳිලා ඉන්නේ එකක් එක්ක. හොඳට මතක තියාගන්න ඒකත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියනවා නම් ඒව සම්බන්ධ වෙන්නේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට. අපේ හිතේ තියෙන ලකුණක් ඒක අභිධර්මෙත් නැත්නම් ඔය අටුවා කතාවලත් පිළිගන්නවා එක වෙලාවට එක අරමුණයි ගන්න. ඒක නිසා එක චිත්තක්ෂණයක් ගත්තොත් ඒ චිත්තක්ෂණයේ රූපයෙන් සද්දකින් දෙකකින් කාම උපදවන්න බෑ රූපෙන් ගත්තොත් සද්දයක් ඇහෙන්නේ නෑ ඒ වෙලාවට ගඳක් රසක් පහසක් ගන්න බෑ මොකද හිත රූපෙට බැඳිලා අපි යම් වෙලාවක සද්දයක් අහගෙන ඉන්නවනම් ඒ වෙලාවේදී රූපයෙන් කාමෙන්න බෑ සද්දෙන්මයි කාමෙන්නේ ඒක නිසා අපේ ඒක ස්නායු ශල්‍ය ස්නායු වෛද්‍යවරු පවා දැනගන්න ඕනේ දැනගන්න පුළුවන් අපි මේ ඇහැ කන දිවනාසය කය කියන මේ ඉඳුරන් පහේ නිකන් අසතියෙන් ඉන්නකොට පේන්නේ එකවර රූපත් ඇහෙනවා රූපත් පේනවා සද්දත් ඇහෙනවා ගඳත් දැනෙනවා රසත් දැනෙනවා පහසත් දැනෙනවා කියලා. හොඳට සත්‍යමත් වෙච්ච එකනට තේරෙනවා රූප බලන වෙලාවේදී සද්ද අහන්න බෑ. රූප බලන වෙලාවේදී බීරි ගඳ දැනෙන්නේ නැහැ, රස දැනෙන්නේ නැහැ, පහස දැනෙන්නේ නැහැ. සද්දයක් ඇහෙන වෙලාවක රූප බලන්න බෑ. රූප තිබුණාට පේන්නේ නැහැ. ගන්ධ රස පහස නැහැ. ඒක නිසා එක මේ පහෙන් විඥානයේ සම්බන්ධ වෙන්නේ එක්කෙනෙක් එක්කයි. ඒ සම්බන්ධ වෙච්ච එක 100ට 100ක් රාගය උපදවනවා, කාමයේ උපදවනවා. අනිත් හතරම නිවන් දැකලා තියෙනවා. ඒ නිසා යෝගාවචරය දන්නවනම් මම දැන් රූපයක් බලමින් රූපේ රස විඳින්මින් ඉන්නවා කියලා අයියෝ මේ රූපේ නිසා මට කෙලෙස් උපදිනවා රාගය උපදිනවා කියලා පශ්චාත්තාප වෙන්න පුළුවන්. හැබැයි හොඳට සත්‍යයෙන් හිතුවොත් ඒ යෝගාචර සතුට වෙන්න පුළුවන්. ඇහෙන් රූප පේනවා නම් දැන් මගේ කනෙන් කෙලෙස් නැහැ. කන නිවන් දැකලා මේ වෙලාවේ. නාසයේ නිවන් දැකලා, දිව නිවන් දැකලා, කය නිවන් දැකලා. මේ ඇහෙන් මේ වෙලාවේ වෙන ඒ කාමය, ඒ මතුවෙන ආශාව, ඒ ඇති වෙන රමණීය ගතිය, රංජන ගතිය දැක දැනගෙන ප්‍රමාණ කරන්න පුළුවන් නම් ඕක තමයි උල්පත වෙන්නේ. මේක තමයි පාලනය කළ යුත්තේ මුළු ලෝකෙම නෙවෙයි. ඉතින් ඒක නිසා මේ ධර්ම බුදුහාමුදුරෝ කල්ප ගණන් පරිශන කරලා කරලා කරලා ඉදිරිපත් කළාට සුතමේ වශයෙන් ඇහුණට චින්තාමේ වශයෙන් සමාඩ ප්‍රතික්ෂේප කරන්නත් ඉඩ තියෙනවා සමාඩ පිළිගන්නත් ඉඩ තියෙනවා මේක Tamange භාවනාවේදී මේක අහුවන වෙලාව දැක ගන්න වෙලාව යෝගාවචරයට ප්‍රත්‍යක්ෂ වශයෙන් බුදු බුදුන් කියපු දේ සත්‍ය බව තේරෙන පටන් ගන්නවා අපි උදාහරණයක් විදිහට ගමු ආනාපාන සති භාවනාවට පෙළඹෙනකොට අපි කොහොමද මේ මූලධර්ම වැඩ කරන්නේ කියලා. ਸਰුවචනාංශයේ සතිය ඇතිකරනද සක්මන් භාවනාව, පරියංක භාවනාව, එදින්දා වැඩ කටයුතු කියලා හැම පැලකදීම කියලා දීලා තියෙනවානේ. මේකෙදි ලේසිය පිණිස අපි ආනාපාන සති භාවනා කරන උපදේශ ලැබු යෝගාවචරයක් ගත්තොත් ඒ යෝගාවචරයා අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාගාරගතව කියලා එයාට සුදුසු මේකට සුදු පරිශනාගාරයේ ਸਰවඥාන්සේ බාහිර ලෝකයේ වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. අරණ්‍යයකට යන්න, ගහක් මුලට යන්න නැත්නම් කාමභෝගින්ගෙන් හිස් තැනකට යන්න. ශූන්‍යාකාරයකට යන්න. ඒ ශූන්‍යාකාරයට ගියාට පස්සේ මේ සං සිද්ධිය හොඳට දැනගන්න නිචීදති පල්ලංකම් පලක බඳ වාඩි වෙන්නේ කියලා තියෙනවා. එතකොට පරිේශින් පටන් ගන්න ලේසි. වාසි තත්ත්ව වැඩි. නැත්නම් ඉරියව් තියෙනවනේ ඇවිදින්න පුළුවන් හිටගෙන පුළුවන් ඉඳ නිදාගෙන පුළුවන් ඉඳ ගන්නයි කියලා කියනවා. ඉඳගෙන මේ ඇහ කන දිව නාසය කය කියන මේ පහෙන් හතරක්ම වහලා දාන්නයි කියනවා. ඇස් දෙක වහගන්නයි කියනවා සද්ද නැත්තනකට යන්නයි කියනවා ගන්ධ රස බලන්න එපයි කියලා කියනවා පහස ගැන විතරක් බලන්නයි කියනවා. නැත්නම් කයට හිත යොමු කරවන්නයි කියනවා. කය මොකක් එක්කද මේ වෙලාවේ ගැටෙමින් තියෙන්නේ කියලා. මේක මේ බුදුජානනාංශගේ මේ <clears throat> ඉදිරිපත් කිරීම බොහෝමත්ම විචිත්‍රව ශාසන ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන එක තැනක තරුවතනස වැඩ ඉන්න කාලෙම බොහෝම දක්ෂ බොහෝම මේ මේ ශාස්ත්‍රීය දැනුම අතින් දැන දැනුතු වෙච්ච මහා ශිව කියලා හාමුදුර කෙනෙක් ඉඳලා තියෙනවා 500 500 ඉන්න පන්ති 18ක් කරනවලු එක දවසට ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ පුදුමාකාර දැන් කාලේ හැටියට කියනවා නම් මහාචාර්යවරයෙක් වගේ බොහෝම මේ වැඩ කටයුතු අධිකාරී. පස්සේ කෙසේ නමුත් ඒ ස්වාමීන් වහන්සේ ඒ ශාන්සික ඉගෙනගෙන නිවන් දකපැත්තොත් ඉඳලා තියෙනවා. නමුත් මේ ශාන් සාම්පෘතක්ජනයි. අන්න එහෙම කෙනෙක් මේ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉංගියක් කරනවා නැත්නම් අපේ වචන කියනවා ටොක්ක්ක් අයින්නවා. ඒගොල්ලෝ කියනවා අනුන්ගේ බිස්නස් කර කර හිටියට තමන්ගේ වැඩේ වෙන්නේ නැහැ කියලා. ඒ ගෝලනමක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේට පණිවිඩයක් කියන්න හදන ගෝලනම රහත් වෙලා මේ ලොකු පුරුව හඳුනන කියන්න හදන මේ අනුන්ට උගන්ව ගන්න හිටියට උඹේ කෙලෙස් සංසිඳර නැහැ කියනවා ලොකු පුරුව හඳුරෝ කියනවා හම්බ වෙන්න වෙලාවක් නැහැ කියලා අර පන්ති තියෙනවා මේ පන්ති තියෙනවා සිවුරන් දෙන්න තියෙනවා පින්න පාත යන්න තියෙනවා ඒ නිසා වැඩ නැහැ කියලා ඉතින් ගෝලයා කියනවා ඉතින් එක එක වෙලාවල් අහන ස්වාමීන් වහන්සේ නිදා ගන්න ඉස්සෙල්ලා නෑ ඒත් එක්කෙනෙක් එනවයි කියලා තියෙනවා ඔක්කොම ඉවරන පස්සේ කියනවා බොමුදුර ඉඳලා ගෝලයා ඉන්නේ මේ පණිවිඩය කියන්නේ ලොකුහාමුදුරුවෝ කියනවා හම්බ වෙන්න බෑ කියලා. ඒතර ගුරුන්නා ගෝලයා එනන් ස්වාමීන් වහන්සේට කරදර කරන්න හොඳ නැහැ මං එන්නම් කියලා පත්කඩිල්ල වැඳලා කියනවා මට එකයි කියන්න තියෙන්නේ ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් නැහැ කියලා යනවා එන්නේ. ඒකකට කල්පනා කරනවා මේ හාමුදුරුවෝ යකෝ මේ බොහොම කීකර ගෝලේ මොකක්ද මේ ඇවිල්ලා මට මේ දවස් දෙක තුනක් ඉල්ලලා මේ හම්බ වෙන්න වෙලා කියලා හම්බෙන්න දුන්නේ යනකොට කියලා කිය මොකද ඔබ වහන්සේට නම් මැරෙන්නවත් වෙලාවක් නැහැ කියලා. ඊට පස්සේ මේ ශාස්ත්‍ර කල්පනා වෙනවා දැන් මගේ කියලා අත්ත්‍ය සිද්ධියක් පිණිස මගේ කියලා මේ අත්ත්‍ය කුසලයක් පිණිස කොයි වෙලාවෙද තියෙන්නේ මේ අනුන්ගේ වැඩ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ ශිෂ්‍යයන්ගේ වැඩ එතකොට කල්පනා වෙනවා කවදාකවත් මේ ශිෂ්‍යව මට අවසර දෙන්නෙත් නෑ මේ කිට්ටුවන්තයෝ කවුරක්වත් කියන්නේ මොකද ඒ තරම් දක්ෂයි උගන්වන්න නමුත් Tamange වැඩේ අල්ලලාවත් නෑ ඒ ශාංශ කල්පනා වෙලා ඒ ස්වාමීන් වහන්සේ උදිපාන්දරම පිටත් වෙනවා කාටවත් නොකිය. පාත්‍රේ ශූරයි ගත්තා පාන්දරම ඉර නගින්න කලින් පිටත් වෙලා ගව් 120ක් යනවායි කියනවා හිටපු තැන මතක නැති වෙන්නේ. ඈතට ගිහිල්ල වෙල යනකොට 39ක් විතර භාවනා කරන තැනක් හම්බ වෙනවා. ඊට පස්සේ කල්පනා කරනවා මම මගේ ශිෂ්‍යයෝ දැන් මාව හොයාගෙන ඉන්නේ. ගිහිල්ලා ලොකු හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කියනවා අනේ අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ අසවලා කියනකොට ලොකු හඳුර දන්නවා මෙයා බොහොම ප්‍රසිද්ධ පොතේ ගුරෙක් කියලා. ලොකු හඳුර දන්නවා මේ මනුස්සයාට කවදාවත් භාවනා හරියන්නේ නැහැ. මන්නක්කාරකම් වැඩි මම දන්නවයි කියලා හිතානින්නේ. ලොකු හඳුර කියනවා හොඳයි හොඳයි භාවනා කරන එක හොඳයි. මම දැන් ආයසයි. ඒ නිසා මට දැන් භාවනා උගන්නන්න බෑ. මම දැන් දෙවන්නට බාර දීලා තියෙන්නේ අන්න දෙවෙනි හාමුදුරුවෝ ගාවට කියලා කමටහනක් ගන්නයි කියලා. දෙවෙනි ආමතුරු ගාට මේ ආමතුරු ගෙවිල්ලා කියන ලොකු ආමතුරු ගාට ගියා ඔබ වහන්සේ ගාට එන්නේ කිව්වා අනිවට අනුකම්පා කරලා කමටහන දෙන්න කියලා. යාමර පොඩ්ඩක් කල්පනා කරලා බලනවා මේ ලොකු හඳුන මොකද මයිලකට ඉවේ මේ මනුස්සයා මොකක් හරි පරහක් ඇති කියලා ටිකක් කතා කරනකොට තේරෙනවා මේ අසවලයි කියලා. ඊට පස්සේ කියනවා මමත් දැන් කරන්නේ මටත් හරියට වැඩි තුන්වෙනි හාමුදුර ගාට යන්නේ කියලා. ඉතින් මේ හාමුදුර ආය ගෞරවයෙන් ගිල තුන්වෙනි හාමුදුරට විස්තර කිව්වට පස්සේ තුන්වෙනි හාමුදුරෝ තීරුම් අරගන්නවා එකෙන් දෙකෙන් අතපල්ලෙන් වැටිලා දැන් තියෙන්නේ දැන් මටත් අමාරු කරන්න හතරවෙනි හාමුදුර ගාට යන්නේ කියලා. අන්තිමට 30 වෙනි හාමුදුරුවෝ ගාවට යනකම් කිසිම කමඨහනක් උපදේශයක් මොකුත් නැතුව ගියාම 30 වෙනියට ඉන්නේ හත් අවුරුදු සාමණේර නමක් හැබැයි රහත්. උන්වහන්සේ ගාවට ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම මෙතෙන් ආවේ බොහොම ගෞරවයෙන් මේ ප්‍රසිද්ධයි ඔබ වහන්සේලා මේ තැන. අනේ උනාට ලොකු ස්වාමීන් වහන්සේ ගා දෙවෙන්න ගාවට 3 4 5 6 7 දැන් ඔබ වහන්සේලාකට මම ඇවිල්ලා තියෙන්නේ. මේ මට කරුණා කරලා උපදේශයක් දෙන්නේ. ඊට පස්සේ කිව්වලු උඩ බලලා ඔබ හන්සේ මගේ 100 කෙනෙක් වගේ. මං කියන දයක් අහයිය. කවදාකවත් වෙන්නේ නැහැ නිකන් බොරුවට කමටන් දීලා වැඩක් නැහැ කියලා. ඉතින් මේ ආවුලට පස්සේ අඬලා තියෙනවා. අඬලා කිව්වලු කල්යන් මිත්‍රන් වහන්සේ මට අනුකම්පා කරන්න. මට ගොඩාක් සංවේගය පහළ වෙලා තියෙන කියලා. එතන තියෙන මඩවලක් වැවක් සුද්ධ කර්මන්ති වැවද්දාගල කළා ඔබ වහන්සේ මාව පරීක්ෂා කරන්න කියනවනම් මේ මඩවලට බහපන් කියලා මම බහිනවා ස්වාමීන් වහන්සේ. මට ඇත්තටම මම හරීම මේ නිහතමානී වෙලා ඉන්නේ ගා එන බයින්නේ කිව්වා. අනේ පොඩි ආමරු කියපු නිසා මේ ආමතු මඩට ධනක් මේ මේ ඉනවටක් මඩේ බැස්සුවාට පස්සේ ගොඩ එන්නේ කියලා. ගොඩ ඇවිල්ලිවටලා මේ මේ අර තියෙන උගත් මදේ බස්සන්න මේ කරන්නේ. බහුසුද්ධ මදේ බස්සන්න කරපු වැඩක්. ඊට පස්සේ බොහෝම නිහතමානී කරලා පොඩි හාමුදුරුවෝ ඇහුවලු හොඳයි. මං කියන දේ තේරෙනවද කියලා බලන්න මං ප්‍රශ්නයක් අහන උත්තර දෙන්න කිව්වලු. ඊට පස්සේ මොකක්ද ඉති මේ ශාන්ති වේගුලගෙන කිව්වලු ඕන දෙයක් අහන්න මම මේ ගෞරවයෙන් පොඩි හාමුදුරුවෝ කියන දේට කැමතියි කියලා. ඊට පස්සේ කිව්වලු උඹහක් තියෙනවා, කටවල් හයක් තියෙනවා, මස් ඇද්දෙක් තලගොයේ පස්සේ එලවගෙන එනකොට මේ උඹහට රින් කරනවා. දැන් මේ මස් ඇද්දට මේ තලගොය අල්ල ගන්න ඕන නම් මොකද කරන්න කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ බෞද්ධ නිසා කිව්වලු අවසරයි ඕක ඉතින් හිල් පහක් වහලා එක හිලකින් දුම් ගහුවට පස්සේ ඇතුළට දුම් අදිනකොට තලගොය එළියට එනවා. එළියට එන්නේ තර හිලෙන්මයි. එතකොට වැද්දට මනාප විදියට අල්ලා ගන්න පුළුවන්. ඒ නිසා ඉස්සෙල්ලා හිල් පහක් වහන්න ඕනේ. හයවෙනි හිලට දුම් ගහන්න ඕනේ. ආ ඒක තේරුණා නම් එහෙනම් වාඩි වෙලා ඇහැ කියන්නේ හිලක්, කන කියන්නේ විලක්, හිලක්, නාසය කියන්නේ හිලක්, කට කියන්නේ හිලක්. ඔය හිල් ටික වහලා දුම් ගහන්නේ කිව්වල ඉතුරු හිලේ. කය බලාගෙන කයට මනසිකාරය යොදා. ඇහ කන නාසය දිව කියන ඒවා වහලා මනෝවිඥානයේ මනස කියන ආයතනය කයට යොදවන්නේ කියලා. එදැයි මේ පරියංග භාවනා කරලා කියන ඕන ওই ටික. ඒකෙදි කරන්නේ මේ කාමයේ ඇතුල් වෙන දොරටු හයක් තියෙනවා. හයම ඇරලා තිබ්බොත් කොයි එකෙන් මේක එනවද යනවද කියලා පාලනය කරගන්න බැරි නිසා හතරක් වහනවා. తాවකාලිකව පරිේශන මට්ටමකින් <clears throat> හරියට රටේ අන්දිර නීති ක්‍රියාත්මක කරනවා වගේ ඇහෙන් එන රූප ගණන් ගන්න නැතුව ඉන්නවා. කණෙන් එන ශබ්ද ගණන් ගන්න නැතුව නැත්නම් ශබ්ද නැත්තනකට යනවා. ඒ නැත්නම් නාසයේට කටට ක්‍රියා කරන දෙන්නේ නැතුව කය තැම්පත් කරගන්න ඕනේ යම් ආකාරයකටද කිසිම චේතනාවකින් තොරව ඒක පවත්වන්න පුළුවන් ඉරියව්වක්. එනිසා මමයා සම්බන්ධ නැතුව කයට කය විසින් ඉන්න පුළුවන් ඉරියව්වක් පවත් ගන්නවා. ඉතින් මේක සඳහා සරුවචන් වහන්සේ මේ පර්යංක ඉදිරිපත් කළා තියෙනවා. ඒක ඉඳගත්තාම හරියට හොඳට පළඟ බැඳලා ඉඳගත්තාම මිසරේ තියෙන පිරමීඩයක් වගේ ත්‍රිකෝණාකාර හැඩයක් එන්නේ. ඉතින් ඒකට ආයේ කවුරක්වත් හේතු වෙන්න දෙයක් නැත්තේ නෑ. ඒක ඒකෙම නඩත් වෙනවා. නැත්තම් උන් බහක හැඩේ තමයි තියෙන්නේ. ඒකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කය වෙන වෙන චේතනාවගේ සම්බන්ධකින් නතුව පවත්නවා. ඊට පස්සේ මේ කයේ මොකද්ද වෙන්නේ කියලා බලන්න කියනවා. මුදුවට සමබර කරලා සහැල්ලු කරලා කය දිහා බලන්න ඒ කය දිහා බලන ඉන්නකොට ශබ්ද ඇහෙනවනම් රූප පේනවනම් ගඳ රස දැනෙනවනම් අපිට අර දොරටු වලය එක දොරටුවක තියන්න බැරි වෙනවා. එන්නේ ඒ නිසයි මේ භාවනා මධ්‍යස්ථාන හදනකොට මේ විචිතුරු දේවල් නැති නිකන් සාමාන්‍ය ඡාම් දේවල් තියලා ශබ්ද පුළුවන් තරම් අඩු, ගඳ, රස පුළුවන් තරම් අඩු කරලා මේ කයට හිත යොදන්න. අන්නේම කයට හිත යොදාගෙන අපි හිතමු මේ අපි මේ කියන්න හදන එකවරකට එකයි දන්නේ කියන එක දැනගැනීමේ අදහසින් තව ටිකක් ඉස්සරහට ගියොත් යම් කිසි වෙලාවක මේ කය ඇතුළට හිත ගන්න හිතුනොත් අවශ්‍යයි නේද? කය මොකද්ද වෙන්නේ කියලා බලන්න. හොඳට කල්පනා කරන්නේ එක චිත්තක්ෂණයක් හෝ කයට හිත ගන්න නම් මුළු ලෝකෙම දන් දෙන්න ඕන. මුළු ලෝකෙ මොනම දෙයක් පිළිබඳව හෝ හැඟීමක් තියෙනවා නම් කවදාකවත් කයට හිත එන්නේ නැහැ. ඒක නිසා අපේ හිත වර්තමාන වශයෙන් කයට එන්නේ නැතුව ඊයේ ගැන හරි හෙට ගැන හරි හිතනවා කියලා කියන්නේ මේකට වැඩිය බාහිරේ දේවල් රසයි. මෙතන කය තියෙද්දී වෙන තැනක් ගැන හිතනොයි කියලා කියන්නේ මේ කයට වැඩිය එතන රසයි. මේ ඉඳගෙන ඉන්න තමන් ගැන නැතුව මේ වටපිට කට්ටිය ගැන කල්පනා කරනවා කියලා කියන්නේ මෙතෙන් වැඩිය එතන කාමේ තියෙනවායි කියන එක. ඒ නිසා යම් වෙලාවක හිත මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ආවයි කියලා කියන්නේ මුළු ලෝකෙම දන් දුන්නයි කියලා නිසා අපිට කවදාකවත් මේ ජීවිතේ අපිට පුළුවන් මේ 34 39කට සාංගික දානයක් දෙන්න. අපිට පුළුවන් වෙයි මෙච්චර ගානකට කරන්න කවදාකවත් හම්බ වෙන්නේ නැහැ ලෝකේ දන් දෙන්නේ. පුළුවන් එක ක්‍රමේ තමයි කයට හිත අරගෙන වර්තමාන මොහොතේ හිත පවත්තන්න නම් කිසිම බාහිර කාමයක් තියෙන්න බෑ. ඒ නිසා ලෝකේ උත්තරම දානේ. දානේ පැත්තෙන් කියනවනම් උත්තරම දානේ තමයි මම දැන් මෙතන කියලා ලිග්ගල් තුනක් උඩ මුට්ටිය තිබ්බා වගේ මේ කාරණා තුන උඩ හිත තියාගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක නිවන කියලා. ඒක නිවනමයි. වෙන මොනම දෙයක්වත් කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඇයි මම එහෙම කියන්නේ යම් කිසි කෙනෙකුට මම දැන් මෙතන කියන තැනට ගන්න බැරි නම් ඒ මනුස්සයා අභව්‍යයි භාවනාව. එයාට නිවන් ලබන්න දෙයක් මොන දෙයක්ව කරන්න බෑ. යම්ම කිසි කෙනෙකුට මම දැන් මෙතන කියන තැනට හිත පట్టල කරගන්න පුළුවන් නම් ඒ මනුස්සයාට බුදු වෙන්න ඕන නම් බුදු වෙන්න පුළුවන්, රහත් වෙන්න ඕන නම් රහත් වෙන්න පුළුවන්, ලබන්න ඕන දෙයක් ලබතයි. ඒ නිසා අපි මේක පරීක්ෂා කරන්න ඕන ඉඳගෙන ජීවිතේ එක චිත්තක්ෂණයක හරියට එක දවසේ එක චිත්තක්ෂණයක හෝ මුළු පර්යංකයේ පැයේම එක චිත්තක්ෂණයක හෝ මේ හිත මම දැන් මෙතන කියලා ගන්න පුළුවන් කියලා. මේ අරගන්නේ ඇයි කියලා අහුවක් කියන්න තියෙන්නේ එහෙම ගන්න පුළුවන් නම් මුළු ලෝකෙම අමතක කරන්න පුළුවන්. අපි කොහොමද මරණ වෙලාවක අමතක කරනවා කතා කරන දෙයක් නැත්තේ නෑ. දැන් පරිේශන මට්ටමින් කරලා බලනවා මේ කයට හිත තියලා ලෝකේ අමතක කරන්න පුළුවන්. අපි හිතමු චිත්තක්ෂණයකට පුළුවන් කියලා. ඊට පස්සේ තමන් කරපු පෙරපින් සී කරලා ශද්ධාව සිහි කරලා බුද්ධ ධම්ම සංගයන්ගේ ಗುಣ සිහි කරලා අනේ චිත්තක්ෂණ දෙකක් ඉන්න බැරිද අනේ චිත්තක්ෂණ තුනක් ඉන්න බැරිද අනේ චිත්තක්ෂණ හතරක් ඉන්න බැරිද කියලා මේ එකලස් කරගත්ත ඍජු කරගත්ත එල්ල කරගත්ත අවුලවාගත්ත මේ චිත්තක්ෂණේ දිගට ගෙනියන එකටයි සත්පුරුෂකම කියලා කියන්නේ. බොහෝමත්ම කළ හැකි වගකීමක් මෙතන තියෙනවා. චිත්තක්ෂණයකට හෝ මම දැන් මෙතන තැන්න ගෙනල්ලා ඒ චිත්තක්ෂණේ දෙකකට තුනකට හතරකට දෙන්න පුළුවන් දෙයක් වඳින්න පුළුවන් තැනකට වැඳලා යාපු වෙන්න ඕන විදිහකට යාපු වෙලා දෙක තුන හතර පවත් ගන්න පුළුවන් නම් ඒ මිනිසයා කොතනින් අතර වේද කියලා කියන්නේ. ඒ තරම් බලවත් ශක්තියක් තියෙනවා මේ වර්තමාන මොහොතේ හිත පවත්තන්න. ඒ වෙලාවේදී මොනම කාමයක්වත් එන්නේ දැන් අපි භාවනා උපදෙස් දෙනවයි කියලා භාවනා මධ්‍යස්ථාන හදලා කමටහන් දෙනවා කියලා දෙන්න හරියක් දෙන්නේ මේ චිත්තක්ෂණය දෙක තුන හතර කරගන්න දෙන ආධාරෝපකාර ආප්තෝපදේශ අත්තල් තමයි. ඒ සඳහා ගුරුවරු සඳහන් කරනවා එහෙම කය වාඩි වෙලා හොඳට වාඩි වෙන්න හොඳට පట్టලව කිසි මොන විදියකින්වත් දඬු කඩේ ගැහුවා වගේ දුෂ්කරාසන වලට යන්නත් එපා පහසුවට වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා අනේ චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක් මම දිගට ඉන්නකොට ඉස්සල මේ ඇදහිල්ල නිසා හෝ සද්ධාව නිසා හෝ සොතමේ ඥාණයෙන් හරි අරගෙන මේක දියුණු කරන්න ඕනේ නම් මෙහෙම කය එහෙම හොඳට පටල කරලා තියාගෙන ඉන්නකොට සමහර විටක හිත ඇතුළට ඇවිල්ලා කය ඇසුරු කරන්න ගත්තොත්, කයත් එක්ක ආද වෙන්න ගත්තොත්, කයත් එක්ක මිත්‍ර වෙන්න ගත්තොත්, හරියට අම්මා ගොඩකට ඇවිල්ලා වැටිච්ච පොඩි එකෙක් වගේ, Tamanne තේරෙන්නේ මේක ඇතුළේ වැඩ වගේක් කරනවා. හිතල දැන් හිතල කරන මොකක්වත් නැහැ රූප බලන්නේ නැහැ ශබ්ද අහන්නේ නැහැ ගන්ධ රස පහස නැහැ කයින් මොනවාක හිතන්නේ නැහැ නමුත් ඇතුලේ බලනකොට මොනවදෝ වැඩ වගේක් කරනවා අනිවාර්යයෙන්ම සිදුවෙන එක වැඩක් තමයි හුස්ම ගන්න එක. කය පැවැත්වීමට හුස්ම ටික අවශ්‍යයි. ඒ නිසා සරුවචනන්ද මේකට කාය සංඛාර කියන වචනේ පාවිච්චි කරනවා. උණුසුම් කයක් සජීවීව පවත්තන්න නැත්තුවම බැරි දේ තමයි ආස්වාස ප්‍රසාර. ඒකට කියනවා කාය සංඛාර කියලා. ඉතින් කෙනෙකුට මේ කාය සංඛාර පේනවා. මේ හුස්ම ගන්නවා පේනවා. එහෙම නැත්නම් මම මැරිලා නැති බව තේරෙයි. මේ මම බලන් ඉන්නකොට ඇස් දෙක වහගෙන මම මැරිලා නැහැ. මම කලන්ත වෙලා නැහැ. මම සිහි නැති වෙලා නැහැ. මොනවදෝ ලකුණක් පෙන්නයි. එතකොට පේනවා මේ මම දැන් මෙතන ඉන්නවා විතරක් නෙවෙයි ඉන්න බව දැනගන්න අත්විඳින්න හැක්කක් දකින්න හැක්කක් තියෙනවා. ඒක sannivedana කරන්න පුළුවන් මම කවදාකවත් නැතුව මම මෙහෙම බැලුවා. බලනකොට මම මැරිලා නැති බව මට තේරෙනවා. නිින්ද කිල්ල නැති බව මට තේරෙනවා. එහෙම නැත්නම් ක්ලාන්ත වෙලා නැති බව තේිනු නැත්නම් මට හොඳට තේිනවා ඉබේම හුස්ම ටික වැටෙනවා. ඉතින් දැන් අපි තව පියවරක් දැන් තිබ්බා. මේ කයට හිත ගත්තා විතරක් නෙවෙයි සද්ද වේදනා හිතවිලට පිට යන්නේ නැහැ කියන එක විතරක් නෙවෙයි ඇතුලේ ඉන්නකොට ඇතුලේ ගිය බවට සාක්ෂියක් තියෙනවා. එකක් තමයි ආස්වාද ප්‍රසවාස එහෙම නැත්නම් ඉන්නවා නැත්නම් ඉඳගෙන ඉන්නවා හිඳිනවා ඉන්නවා කියන දෙක නිර්වචනය කරන්න ඕනේ. මේක ටිකක් මේ සූක්ෂම වෙන්න ඇති. සම්ප්‍රදාන කුලන වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මෙහෙම ඉන්න වෙලාවේදී වැඩි වේලාවක් හිටියොත් තමන්න තමන්ගේ කායත් එක්ක ආද වෙන්න වෙන්න මේකට කියනවා කායානුපස්සනාව, කායගත සතිය ඕනේ නමක් දාගන්න පුළුවන්. එහෙම ඉඳ ඉඳ ඉඳ ඉඳ තේරෙනවා ඒ ඉන්න කාලෙදී මොනම කෙලෙසයක්වත් තියෙන්න බෑ. තියෙනවනම් මේ මේ එකලද හිටින්නේ නැහැ. එකලස් වුණා නම් කෙලෙස් නැහැ. ඒ ඉන්නකොට ආනාපානෙ වැටෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ස්වභාවයෙන් සිද්ධ වෙන වායෝ පොට්ටබ්බ ධාතුව. මේක ශෝෂණ පද්ධතිය යටම කෙලවරේ වැටෙනවා නම් අපි පිම්බි මහැකිලිම කියනවා. උඩම කෙලවරේ වැටෙනවා නම් ආනාපානෙ කියනවා. දැන් මෙහෙම ආනාපානෙ වැටෙනවා නම් ඒ යෝගාවචරයට බුදුහාමුදුරුවෝ යෝජනාවක් කරනවා. දැන් කයේ ඇඟ හිත තියෙන්නේ හුස්ම වැටෙනවා. එහෙමනම් හුස්ම වැටෙන උඩුකය විතරක් හිත තියලා යටිකයත් අමතක කරන්න කියලා. අපි පරිශීලනයක් කරනවා. හුස්ම වැටෙනවා නම් හුස්ම වැටෙන උඩුකය විතරයි හුස්ම ක්‍රියාවලියේ සිට වෙන්නේ යටිකයට එහෙම ඉඳ ඇරලා පුළුවන් ද අවධානය උඩුකයට ගන්න. එතකොට දැන් ඔච්චර ලෝකේ ලෝකේ දන් දීපු මිනිහ දැන් කයෙන් කොටසකුත් දන් දෙනවා. සමහරුන්න මේකම බය උපදිනවා. සමහරුන්න මේකම මේ සංඛාවක් උපදිනවා. හොඳට හුස්ම දිහා බලනකොට යටි කය තියෙනවද නැද්ද කියලා. ඒකට හොඳම වැඩේ තමයි නෑ ඒක මම දන් දෙනවා. ඒක දීලා දාලා උඩුකයට ගන්නවා හිත. උඩුකයේ හිත තියාගෙන ඉන්නකොට අපි අවධානය යොමු කරොත් මේ හුස්ම වැඩියෙන්ම වැදෙන්නේ කොතනද කියලා. ස්පර්ශය හුස්ම වදින තැන, හැප්පෙන තැන කොතනද කියලා අපි හිතුව නාසිකාග්‍රය හරි උඩුතොලේ කියලා උත්තර රොට්ටේ නාසිකාග්‍රය කියලා ඔක පොතේ සඳහන් කරලා තියෙනවා. සමහර උදරේ පිම්බීම හැකිලින් බලනවා. අපි මේ තැනක් අල්ලගෙන ඒ තැන විතරක් හිත තිබ්බයි කියලා කියන්නේ මුළු කයම අමතක කරයි කියලා. මුළු කයම අමතක කළා දැන් හැප්පෙන එක තැනක විතරක් හිත තියාගෙන මේ චිත්තක්ෂණය අර මම දැන් මෙතන කියන එක ඒකාග්‍ර වුණයි කියලා කියනවා දැන්. එකම තැනකට යොමු වුණා. ඉතල ලොකු විශාල අරමුණක් අරගෙනක උඩුකයට අරගෙන උඩුකය සිජ්ජුව තියාගෙන අර මෙතෙන්ද ගත්තට පස්සේ ඒ යෝගාවචරයට දැන් තේරෙයි ආස්වාසය කරනකොට ප්‍රස්වාසය නැහැ කියලා. ප්‍රස්වාසය කරනකොට ආස්වාසය නැහැ. අපි මේ ආනපාන කියලා ගත්තට ආස්වාස අවස්ථාවට යනකොට ප්‍රස්වාසය බුද්ධි විඳින්න බෑ. ප්‍රස්වාසය අවස්ථාවට යනකොට ආස්වාසය බුද්ධි විඳින්න බෑ. මේ දෙක දෙකක්. ඊට පස්සේ තියෙන්නේ එහෙමනම් ආශ්වාසය බුද්ධ විඳින අවස්ථාවේ ප්‍රශ්වාසය බුද්ධ විඳින අවස්ථාවේ වෙන් කළ අල්ලන්න බැරිද කියලා. ඉතින් ඒකට ඔය අපත්‍යච ලොකු ස්වාමීන් වහන්සේ යොදපු වාක්‍ය තමයි ආශ්වාසය කරන වෙලාවේදී යෝගාවචරය දන්නවා දැන් මම ආශ්වාස කරන්න කියලා ඒ වගේම දැනගන්න ඕනේ ප්‍රශ්වාසය නෙවෙයි කියලා. ඕනනම් තව දාගන්න ඒක සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි ප්‍රසවාස නෙවෙයි ආස්වාසෙමයි බලන්න එතකොට කොච්චරක්නම් අපේ දැනුම තීක්ෂණ වෙනවද කියලා කොච්චරක්නම් අපේ සතිය තියුණු වෙනවද කියලා කොච්චරක්නම් අපිට මේ ආස්වාසයට වටිනාකමක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් අපේ හිතේ අන්දමන්ද වෙලා ඔක්කොමත් එක්ක කතා කරන ගමන් ආස්වාස් ප්‍රස්වාසයේ බැලුවට ඔය තරම් දෝතිම බාරගති කතියක් එන්නේ නැහැ. මෙන්න මේ විදිහට හොඳට සති ආස්වාසයේ පිහිටලා හිටලා ආස්වාසයෙන් ප්‍රසවාසයට මාරු වෙනකොට හැලහොල්මනක් නැතුව ආයේ ප්‍රසවාසයේ සතිය පිහිටවලා වැඩි වේලාවක් යන්න යන්න යන්න යන්න ඒ යෝගාවචරයට තේරෙනවා මේ වැඩේ කරන්න නම් කාමච්ඡන්දයත් එක්ක ගනුදෙනු නැති වෙන්න. කාමච්ඡන්දය කියලා කියන්නේ ඒකාග්‍රතාවයට වස. ඒකාග්‍රතාවය කියලා කියන්නේ කාමච්ඡන්දේ වස. ඒ නිසා ඒකාග්‍ර වෙලා හරියට ඉදිකටක් උඩ මේ දුවනාසයකට අලු අලුපෝල් ගෙඩියක් පටල කෙරුවා වගේ කෙලින් කරපු ඉදිකට්ටක් උඩ අබෑටයක් පටල කරා වගේ හරියටම එනේන ආස්වාසේ එනේන ප්‍රසවාසේ බලන්න පුළුවන් නම් මේ සා විශාල කාමය දෙපෙන දමා ගන්න පුළුවන් මේ සා විශාල කාමය තමගේ අත්‍යන්තට ගන්න පුළුවන් ඒ තරම් ශක්තියක් ඒ තරම් බලයක් ඒ තරම් තෙදක් මේ සතියේ තියෙනවා ඊට පස්සේ යෝගාවචරයා මේ දැකපු මේ ශක්තිය දිගට පවත්වා ගන්න යන්න ඕනේ ඒ දිගට පවත්වාගෙන යාම සඳහා ආස්වාද ප්‍රසවාසයේ දෙකේ වෙනස බලමින් දිගට සතිය පවත්වන අතරම ටික වේලාවක් යනකොට ඒ යෝගාවචරයට එක්ක දැනෙයි එහෙම නැත්නම් හරස් ප්‍රශ්න ඇහුවොත් උත්තර දෙන්න පුළුවන් වෙයි ආස්වාස් ප්‍රසවාස දෙක විතරක් නෙමෙයි ආස්වාසියත් එන්නේ එන්නේ එන්නේ වෙනස් වෙනවා ආස්වාසෙන් ආස්වාසයට වෙනස්කම් වගේ සිද්ධ වෙනවා ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට වෙනස්කම් වගේ සිද්ධ වෙනවා ඒක තමයි චරවචනාංශි දීගං වාසසන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාසසන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කියලා අර දීර්ඝ වැටිච්ච ආස්වාසය එන්නේ එන්නේ එන්නේ එන්නේ සංසිඳ ප්‍රසවාසයත් එන්නේ එන්නේ එන්නේ එන්නේ සංසිඳනවා එතකොට යෝගාවචරගේ හිතට බාහිර සද්දයක් ආවත් කැඩෙන්නේ හිතවිල්ලක් කොහොමඩක්වත් එන්නේ නැහැ. කයක් තියෙන බව දන්නෙත් නැහැ. හරියටම අරමුණේ කාන්දම් කැල ඇල්ලුවා වගේ කාගෙන මේ කටුවැටි පිටියර කොහොල්ල රිත්තක් ගැහුවා වගේ අරමුණේ අල්ලන. ආන්නේම අල්ලගෙන ඉන්න වෙලාවේදී ඒ අරමුණු රසය අරමුණේ තියෙන උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති, පිම්බෙන ගති, හැකිලෙන ගති වැඩි වැඩියෙන් දැනෙන්න දැනෙන්න දැනෙන්න යෝගාවචරයා චිත්ත tattවකටපත් වෙනවා විඥානයේ ඇහැට යන චක්කු විඥාන ස්වරූපේ කොර වෙන්න පටන් ගන්නවා. කනට යන සෝත විඥාන ස්වරූපේ කොර වෙන්න පටන් ගන්නවා. නාසයට දිවට කයට යන එක කොර වෙලා විඥානේ ඇතුළට ඇකිලෙන්න පටන් ගන්නවා. හරියට ඉබ්බා අඬු ඔක්කොම කටු ඇතුළට ගත්තා වගේ අර සංසිඳන ආනාපානියත් එක්ක බාහිරේ ශබ්ද නැතුව නෙවෙයි. ඇහෙන්නේ නැහැ. බාහිරේ මේ ගඳ නැතුව නෙවෙයි. දැනෙන්නේ නැහැ. ඇතුළට එන්න පටන් ගන්නවා. ඉතින් මේ ඇතුළට එන වෙලාවේදී තමන් කොච්චරක් අර කාමයාගෙන් සමුහරගෙන තියනවද එහෙම නැත්නම් කොච්චර ලොකු ජයග්‍රහණයක් කළා තියනවද කොච්චර ගැඹුරු සත්‍යයක් ඇති කළා තියනවද කියන එකේ නම්බුවක් වටිනකමක් තිබුණට කාමයේම ජීවත් වෙච්ච මනුස්සයාට මේ වෙලාවට පහළු ගතියක් තනි වෙච්ච ගතියක් කොටු වෙච්ච ගතියකුත් දැනෙනවා ඒක නිසා බයක් ඇති වෙනවා තමන්ට මේ නිකන් තනි වුණා වගේ නොදන්නා පැලතකට කියලා අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා විශාල මහමෝදේ ගොඩබිම පේන්නේ නැතරම් ඇතුළට ගියාට පස්සේ කොහොමඩක්වත් මිනිස්සයාට මොහොදු වක්කාරය කියලා එකක් හැදෙනවා වමන යන්න පටන් ගන්නවා. ඒ මොකද බයයි දැන් දන්නේ නැහැ කොයි පැත්තේද ගොඩබිම කොයි පැත්තේද මූද කියලා. ඒ වගේම කාන්තාරේ වාල්කෝ කාන්තාරයකට ගිය මිනිස්සයත් ෂේම භූමියෙන් ඈත් වෙන්න වෙන්න බයක් ඇති වෙනවා. ආපහු යන්නේ කොහෙද හැම පැත්තම එක වගේ. ඒ වගේම තමයි හද්දවන කැලයක් ඇතුළට ගියාම දිශා මාරු වෙනවා. කොහෙද ගම කොහෙද කැලේ දන්නේ. ආන් ඔය වගේ මේ කාමයාගෙන් දන්න හුරු පුරුදු කාමයාගෙන් වෙන් වෙනකොට හිත ඇතුළේ පුදුම බයක්, පුදුම අසරණ ගතියක්, පුදුම පාළු ගතියක්, මුස්පීන්තු ගතියක්, වැරදුණයි කියන ගතියක්, සැක උපදවන ගතියක් මොහොදු වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ වෙලාවට භාවනා ඉතාමත් උත්කෘෂ්ට කාගෙන බහින වෙලාවක්. නමුත් අපේ කාමයේ ලොල් වෙච්ච හිත ඒකට පුළුවන් තරම් කෙනෙක්ම් කරනවා. පුළුවන් තරම් බය කරලා නිදිමත කරලා වටනවා. යෝගාචරය දැනගෙන යනවනම් ටිකෙන් ටික යන්නේ. යන්න යන්න දැනගෙන යන්න පටන් අරගත්තොත් යෝගාචර තේරෙනවා කාමයේ මේ තරම් විශාල විශාල මහා බලවත් බූවල්ෙක් වුණාට මේකට ගැලවෙන්න මාර්ගයක් තියෙනවා ඒ ගැලවිලි මාර්ගයත් නොකල හැක්කක් නෙවෙයි කල හැක්කක්. නමුත් අපි හිත වංචනිකව ෂට ක්‍රමේට මායාවී ක්‍රමේට මේ පාරට අකුල් හෙලනවා. අන්නේ අකුල් හෙලීම පිළිබඳව අහලා පුරුද්දක් තිබුණා නම් දැකලා පුරුද්දක් තිබුණා නම් කරලා පුරුද්දක් තිබුණා නම් ඒ යෝගාවචරයට ඒ මායාකාරී බව හරහා ඉදිරියට යනකොට මා අභීත ශක්තියක් එන්න පටන් අර ගන්නවා මේ භාවනා කළා විතරක් මදි බණහලා විතරක් මදි ඒකට මූණ දීලම මම ජය අරගෙනම අපේ හිත තෙද ගන්නන්න ඕනේ ආඩ්‍ය කරන්න ඕනේ ප්‍රතිශක්ති දනවන්න ඕනේ ඒ ලැබෙන ප්‍රතිශක්තිය කාට ඔක්කත් හොරකම් කරන්න බෑ මේකට <clears throat> ඒ සූර වීර ගතිය මුණ දෙන ගතිය නැත්තම් අපි දන් දෙනවයි කියලා කපක් දන් දුන්නත් කවදාකවත් මේ අත්දැකීමෙන් අරිඟුවක් අංශුවක්වත් ලබන්න බෑ කල්ප ගණන් සිල්ලක්වත් මේ අත්දැකීම ලබන්න බෑ ධ්‍යාන භාන අෂ්ට සමාපatti ලැබුවත් මේ අත්දැකීම ලබන්නේ. මේ අත්දැකීම මේ අත්දැකීමමයි ලබන්න තියෙන්නේ. ඒක නිසා භාවනා කරගෙන යනකොට අපි ඉස්සෙල්ලා කරන්නේ ඒ කම මේ මේ චක්කු විඤ්ඤය රූප, සෝත විඤ්ඤය සද්ද, ගන්ධ ගහන විඤ්ඤය ගන්ධ, ජීව විඤ්ඤය රස පුළුවන් තරම් අයින් කරලා කාය විඤ්ඤය පොට්ටබ්බේ විතරක් මාතෘකා කරනවා. ඒ කාය විඤ්ඤය පොට්ටබ්බය කියන්නේ කායට දැනෙන පහස කියන එකයි. ඒකෙත් හිතලා කරන දේ නතර කරනවා. 100%ක්ම නතර කරලා සිදු වෙන එක දිහා බලාගෙන ඒකම ඇහක් පිට ඇහක් තියාගෙන අස්පනා පිට තියාන බලාගෙනකොට සරුවචනාංශයේ චිත්ත නියාමයක් අපිට උගන්වනවා මේ විදිහට කාය විඥානයේ කායේ පහස විතරක් කලබල කරන්නේ නැතුව අවුල් කරන්නේ නැතුව බලන්න හිතුවොත් ඒක තැම්පත් වෙන එක විතරමයි වෙන්නේ කියලා. අනිවාර්යම තැම්පත් වෙනවා. ඒක පිළිබඳව ਸਰවඥාන්සේ ලක්ෂ කිල කෝටි වාරයක් උත්සාහ කළා තියෙනවා. ඒ වෙලාවේදී ආනාපාන දිගට බලනින්ට ආනාපාන තැම්පත් වෙනවා. පිම්බි මැකිලිම දිගට බලනින්ට දිග පිම්බි මැකිලිම තැම්පත් වෙනවා. කයත් බලන හිටියොත් එහෙම තැම්පත් වීමක් සිදු වෙනවා. ආනේ තැම්පත් වීම එනවට කෙලෙස් සහිත හිත කැමති නැහැ. කෙලෙස් සහිත හිත මේක විචිත කරන්න හදනවා. මේක ඉරියව් මාරු කරන්න හදනවා. විවිධ යෝජනා කියනවා. සැක උපදවනවා. නිදිමත කරනවා. හයියෙන් උස්ම ගනින් කියනවා. නානා ප්‍රදේවල් කියනවා. මේ එකක්වත් දෙවන්නේක් නිසා නෙමෙයි තමන්ගේම මෝඩකම නිසා තමන්ගේම ගෙනාපු අබ්බැහි නිසා සිදුවෙන දේවල්. ඒ නිසා භාවනා කරන ගමන් ඒ දේවල් මතුවෙනකොට හොඳට දැනගන්න ඕනේ මේ විදියට කරදර වෙන එක මේ භාවනා මණ්ඩලයේ ඉන්න ඔක්කොටම එකයි. ඒ අතින් බලනකොට අපි ඔක්කොටම තියෙන එකම පොදු සතුරක්. හැබැයි යෝගාවචරය අසුවිරු ඥාන නැත්නම් ඒක හිතන මේක මගේ දුර්ලකමක් මං කරපු කරුමයක් මට කවුරු හරි හෝනියම් කරලා මට මේ ජීවිත නිවන් ලබන්න බෑ කියලා අර කරදර තේරම පෞද්ගලිකකරණය කරනවා බුදුජානන්සේ කියන්නේ පෞද්ගලිකකරණය කරන්න එපා කරන්න කරන්න හිත වැටෙනවා භාවනා කරන්න ඔක්කොටම ඔක සිද්ධ වෙනවා මේක තියෙද්දි සති බිම තියන්න එපා සමාධි බිම තියන්න එපා වීර්ය අතහරින්න එපා වැටුණත් නැගිටලා වැටි වැටි නැගිටි යන්න පටන් අරගත්තට පස්සේ දවසක පුළුවන් වෙයි ඒ ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන නොදැනෙන මට්ටමට යනකම් සම්පූර්ණ ගිවන් කෙරෙන මට්ටමට යනකම් යන්න කඩින් රාශියක් පන්නන්න වෙනවා. ඒ කඩින් පන්නන වෙලාවල් වල නිදිමත හරියට කරදර කරනවා. බය, සැක, කම්මැලිකම, නීරස ගති, එපා වෙන ගති හරියට කරදර කරනවා. නමුත් ඒවට මේ අපේ තේරවාද ක්‍රමයේ ඒවා පෙන්නලා දෙලුවට ඒවා ලේඛනගත කරලා තියෙන නිසා දැනගෙන ගියාම හරියනවා. ඉතින් මෙතනදී මේ සරුවචනාංශයේ මේ කාමයේ ගැන උගන්වනකොට අර විදියට එක අරමුණක් කරන එක හොඳටම සංසිඳනකම් යනකොට බුදුරජාන් වහන්සේ යෝගාවචරය පොඩ්ඩක් උසි ගන්නනවා පොඩ්ඩක් මෙහෙවීමක් කරනවා මේ කාමයේ නිදාන සම්භවය මොකක්ද කියලා බලන්න. කාමයක් ඇති වෙන්න නම් ඒ මුල් වෙන ප්‍රස්තුත වෙන නිදාන වෙන දේ තමයි ස්පර්ශය. ස්පර්ශයක් උනේ නැත්තම් අර මාළුන්ගේ පුත්‍ර සූත්‍ර කිව්වා වගේ දැකපු නැති රූපෙකින් දකින්න වෙන්නේ නැති රූපකින් කාමයක් එන්නේ දැකපු නැති සද්දෙක අහපු නැති සද්දෙකින් අහන්න වෙන්නේ නැති සද්දෙකින් ස්පර්ශ උනේ නැත්තම් කාමයක් එන්නේ නැහැ. ස්පර්ශය දීලත් ස්පර්ශ වෙන අරමුණු මාරු කරන්න මාරු කරන්න කාමේ එනවා. එකම අරමුණේ බොහෝ වෙලා ඉඳ ඉන්න කාමේ නැති වෙනවා. කාමේ නැතිවීමමයි ඊරසකම කියලා කියන්නේ. කාමේ නැතිවීමමයි ඒකාකාරීකම කියලා කියන්නේ. කාමේ නැතිවීමමයි එපා වීම කියලා කියන්නේ. සංසාරේ නම් ආසාව, නිවන නම් භවනාට එපා වීමක් එන්න පටන් ගන්නවා. දුර්ගවතර මේක දැනගෙන භාවනාවත් නැර දිගට කරගෙන ගියොත් මේ ජීවිතයේ දැක ගන්න පුළුවන් වෙයි එක් අවස්ථාවක් සතිය තියෙනවා සමාධිය තියෙනවා පණ තියෙනවා නමුත් ආනාපානෙත් ගෙවිලා හිත මොකේ එලිලා ඉන්නවද කියලා කියන්න බෑ හිත හරියට විශාල පාළු තැනකට ගියා වගේ එහෙම නැත්නම් ලොකු විවේකයක් ලැබුණා වගේ ස්පර්ශය සම්පූර්ණයෙන්ම ගෙවිලා මේ ස්පර්ශය සම්පූර්ණයෙන්ම ගෙවිලා යන තැන කායනුපස්සනාවේ කෙලවර කියලා කියන්නේ කානපසනාය මුදුන්පත් වෙන තැන කී හැකියි. අන්න එතෙන්ද යන්න ඉසලා මම අර කියු විදිහට කඩේම් පරීක්ෂණ රාශියක් කරනවා. ඒ කඩේම් පරීක්ෂණ හැම එකකින්ම සාර්ථක වෙච්ච එකනට දැක්ක දැක්ක දැන දැන ආනපනෙ ගෙවම් කරන්න පුළුවන්. ඒ ගෙවම් කරන්නේත් ගුරුසු ආනපනෙ දකිනවා. හොඳට ඒකත් එක්ක යාළු වෙලා කරගෙන යනකොට ඒක සියුම් භාවයටපත් වෙලා වෙන දේවල් වලින් කරදර නැතුව ආනපන එනවා. දැන් දැනගන්නවා දැන් ඉතින් පෙතට වැටලා තියෙන කියලා. මේක සම්පූර්ණයෙන්ම ගෙවම් වෙනකන් ඒ කියන්නේ ස්පර්ශය ඉවර වෙනකම්ම මේකට කියන්න බලන නිමිත්ත නැති වෙනකම්ම අරමුණ නැති වෙනකම්ම අරමුණේ ස්වභාව ලක්ෂණ නොදැරෙනකම්ම දිගට පවත්වන්න පුළුවන් නම් ඒ යෝගාවචරය සාමාන්‍ය අපේ භාෂාවෙන් කියත හැකි යටිහිතට ඇතුල් වීම බලනවා. දැන් තමයි යෝගාවචරය උඩුහිත ක්‍රියාකාරකම් හරහා වකීකරු කරගෙන යටිහිතට බස්සනවා. එතනදී යෝග ජීවිතේ විශාල වෙනසක් ඇති වෙනවා. ඒක නිකන් වැඩි වියපත් වෙනවා කියලා මම පාවිච්චි කරන වචනේ. අපි දන්නවා කොල්ලෙක් කෙල්ලෙක් වැඩි වියපත් වෙනවා කියලා කියන්නේ ලිංගික ජීවිතේ පටන් ගන්නවා කියලා. අනිත් වගේ අරමුණක් අරගෙන ඒ අරමුණ හොඳට කීකරු කරන එකේ තියෙන නිමිති ගෙවම් කරලා ඒකේ තියෙන සංඥා ඒකේ තියෙන ස්පර්ශ ඒකේ තියෙන මේ අරමුණු භාවයේ අරමුණු කරන්න පුළුවන් බව ගෙව යන කම්ම යන්න පුළුවන් වුණොත් ඒ මනුස්සයා නිකන් කරකොල අතහැරියා වගේ දැන් කොහෙද හිත අල්ලලා තියෙන්නේ කියලා කියා ගන්න බැරි තැනකට එනවා. ඉතින් ඒක ඉස්සරලා ඒ එන අතර වාරදී ගොඩාක් මේ හිතින් හදන ශබ්ද වගේක් ඇහෙන්න පටන් ගන්නවා හිතින් හදන රූප රාශියක් පෙන්වන්න පටන් ගන්නවා හිතින් හදන ගඳ වගේක් සමහරට දැනෙනවා රස සමහරුන්ට දැනෙනවා සමහරුන් කය හැලහැප්පිලි වගේක් කරනවා ඒ ගන්ධ රස පහස කියන මේ හිතින් හදන ඒවා හැම කෙනාටම සමාන නැහැ ඒ සමහරු හරියට රූප බලන පැත්තට යනවා චිත්ත රූපෙ ඉන්න පටන් අර ගන්නවා. උදාහරණයක් ඒක කියන්නේ මෙහෙමයි. දැන් පිටින් එන අරමුණු චක්කු විඤ්ඤය රූප නැහැ. අරමුණකම හිත තැම්පත් වෙලා තිනේ. එතකොට ඇහැ චක්කයතනය එයා උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරනවා. එහෙමකට නිකන් ඉන්න බෑ. මම ඔබ පිටින් රූප බලන්නේ නැත්නම් මං හදලා පෙන්නනවායි කියලා එයා පෙන්නනවා. ඉතින් මැරිච්ච අම්මා පෙන්නනවා, රුවන්වැලි සෑය පෙන්නනවා, බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේගොල්ලෝ හිතා ඉන්නවා. මේ ඉතින් බුදුහාමුදුරුවම තමයි කිය. මේ හිතේ විකාර තමයි පෙන්නන්නේ. ඉතින් සමහරවිට මිනිඔලු කටු පේනවා, බලු කුණුවල් පේනවා, පායවල් පේනවා, নানা ප්‍රදේවල් පේනවා. කොයි එක වුණත් මේ විරේචනය කරනකොට ඇතුලේ තියෙන බොක්කේ තියෙනවා එළියට යනවා වගේ, ලයිව් විරේක කරනකොට උඩින් එන්න වගේ එන්න පටන් ගන්නවා. සමහරවිට සද්ද ඇහෙනවා. දේව භාෂාව කතා කරයි කියන කියනවා නැත්නම් මූල භාෂාව කතා කරයි කියලා කියනවා නානා ප්‍ර ඔව්වගෙම සල්ලි හම්බ කරන જાතිකුත් තියෙනවා සමහරුන්ට විශේෂ ගඳ ඉන්න පටන් අර ගන්නවා සමහරවිට දිවට විවිධ රස ඉන්න පටන් ගන්නවා. සමහරවිට කයට නිකන් අහුලං වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ තිබිලා හුලං වෙනකොට පහන හෙල්ලෙන්නා වගේ පහන් දැල්ල හෙල්ලෙන්නා වගේ මේ කය දඟලන්න පටන් ගන්නවා. ඉතින් උංග දෙනකොට හරි අමාරුයි ඔන්නෝ ටික පන්නන්න. ඔය එන හැම එකකදීම රැවටෙනවා හැම එකක්ම අල්ලා බදා ගන්නවා හැම එකක්ම මම කියා ගන්නවා ඇයි මෙහෙම වෙන්නේ අනේ මට විස්තර කළා දෙන්නේ කියලා අර මූල කර්මත්තානේ සියුම් කරන වැඩේ පැත්තක තියේදී ඒකට හම්බ වෙන අතුරු ඵල දිගේ අහුවෙන එකත් විකෘති කාමයක් තමයි. ඒකත් අල්ලන්නේ නැතුව මම මෙහෙම කිව්වට හැබැයි වැඩේ අමාරුයි. ඒ නිසා අපි ධර්ම සාකච්ඡා කරන්න වෙයි. කමඨාන් සොඳ කරන්න වෙයි. එනේ එනේදී එනේ එනේදී තියෙද්දි නැවත නැවතත් අර ගෙවිමින් සිදුවෙන ආනාපානෙ, ගෙවිමින් සිදුවෙන දියුණුවේ පවතින සතිය, සමාධිය අත නෑර කරගෙන ගියොත් මේව හරියට මේ වීදුරක බැඳලා තියෙන දැල්ල වගේ කපලා යන්න පුළුවන්. කපලා හොඳට වීදුර එහා පැත්ත බලනවා වගේ Tamanට සමානට පැය පැය එකමාර දෙක කිසිම අරමුණක් නැතුව හිත නිමිත්තක් නැතුව මේ හිත හරියට උඩට ගියේ සරුංගලේ නූල කඩලා ගියා වගේ පාවි පාවි තියෙන්න ඉඩ තියෙනවා. ආන්න ඒක නිවන් ලබන්න ඉස්සරලා අනිවාර්යයෙන්ම යෝගාවචරය විසින් ගිවං කළ යුතු කඩයිමක්. එතෙන්දී යෝගාවචරයට පේනවා මේ ස්පර්ශය තියෙන තාක්කල් කාමයට අනතුරුදායකයි. යම් වෙලාවක අරමුණ ස්පර්ශය නිමිත්ත ගිවං කරලා තියෙද්දි හිත පවත්වන්න පුළුවන් නම් ඒ චිත් ඒ කාලේ ඒ පැය භාගේ හමාර කාලය ඇතුළත ඒ යෝගාවචරයා කෙලස් නැති හිතක් මේ කෙලෙස් සහිත ලෝකයේ කෙලෙස් නැති හිතක් අත්දකින්නවා ඒ වෙලාවේදී පවතින සජීවී බව නිින්ද යන්න දෙන්නේ නැතුව රැකගත්තොත් ඒ ටිකේ විතරයි අපි ඇත්තටම ජීවත් වෙන්නේ අනික් වෙලාවට අපි දිගටම කරලා තියෙන සංසාරේ පුරාවට කාමයට පහඳින එක තමයි. මෙන්න මේ කොටස සමහරට විනාඩි 15ක් 20ක් සමහරට 30ක් වහන පැයක් එකමාරක් උන්ට අත්දකින්න පුළුවන් මම තවදුරටත් නෑ කාමයට පෝරසලසන්නේ මම කාමේ නෑ නැති බව දන්නවා ඒ දන්න බව නිබ්බේද ප්‍රතිපදාව බවක් දන්නවා ඒ නිසා මම ඒක දිගේම යනවා කියලා හදන පෞරුෂත්වය, හදන සම්මා දිට්ඨිය, හදන සම්මා සංකප්පය මෙන්න මේ විවේකයේ පදනම් කරයි යෝගාචරය හදන්නේ. ඒ විවේකයේ කැළඹෙන, ඒ විවේකය අවුල් කරන සෑම දෙයක්ම කෙලේශයක් වෙනවා. ඒ විවේකයේ අවුල් කරන සෑම ජවයක්ම මාර බලවේගයක් වඩපත් වෙන නිසා යෝගාචරය බයපක්ෂව යටහත් පහත්ව උඩුවාන්තරම් උත්සාහ කරනවා මොකක් හරි අරමුණක් අරගෙන ඒ අරමුණ ඉවර වෙනකම්ම බලන්න. ඒ නිසා සරුවචනන්සේ මේක කෙටියෙන් කියනවා මහණෙනි මේ ඉරියව් මාරු කරන තාක්කල් අරමුණු මාරු කරන තාක්කල් දුකෙන් ඉවරයක් කරන්න වෙන්නේ. මොකක් හරි ඉවර වෙනකම් බලපන්. අහු වෙන ප්‍රකටව මතුවෙන දෙයක් අරගෙන ඒක ඉවර වෙනකම් බැලුවොත් ඒ යෝගාවචරයට තේරෙයි මේ වැඩේ තමයි මුළු සංසාරේ පුරාටත් උනේ මේ වැඩේ තමයි මේ වාඩි වෙලා ඉන්න කාටත් සිද්ධ වෙන්නේ නමුත් කාටවත් ඉවසීමක් නැහැ මේ එකක් බලලා ඒක ගෙවෙනකන් ඉන්න ඊට ඉස්සෙල්ලා අපි කරන්න වෙන දෙයකින් මාරු කරනවා ඒක වෙන එකකින් මාරු කරනවා මාරු කරන මාරු කරන කාමයේ අලුත් වෙමින් එනවා එතකොට අපිට ස්පර්ශයේ ගෙවන් කිරීමක් වෙන්නේ නිසා කාම නිරෝධය කියලා සරුවචනanse පෙන්වන්නේ මේ නිබ්බේත ප්‍රතිපදාවේ ස්පර්ශ නිරෝධයයි ස්පර්ශ නිරෝධයයි කියලා කියන්නේ අපි මේ ගත්ත නිදර්ශනේ හැටියට ආනාපානේ දැක දැක දන දන ගිහිල්ලා නොදැනෙන නොදකින්න තැනට යනවා බොහොම සත්‍යකින් යුක්තව. මෙතෙන්දි මම ප්‍රකාශ කරනවා මේ දන්න දකින දැක දැක දන දන යන ස්පර්ශය ආනාපානියත් නොදක නොදැන යන ලෝකයක් අතර මැදනේ එකම පාලම සතිය විතරමයි. සති චෛතසිකයට විතරයි පුළුවන් ස්පර්ශය අධිගේ ගිහිල්ලා ස්පර්ශය නැතුව තියෙද්දි අරමුණ නැතුව තියෙද්දි නිමිත්ත නැතුව තියෙද්දි සබහ ලක්ෂණ නොපෙනුනත් සත්‍ය කඩා ගන්න නැතුව යන මේක යෝගාවචරය අදහන්නේ කොහොමඩක්වත් යෝගාවචරය හිතන්නේ සත්‍ය කැඩලයි කියලා එහෙම හිතන්න හිතන්න සත්‍යයට අවනම්බුවක් වෙනවා සතිය නීච නීච තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා සතිය කියන්න ඕනේ උඹට විතරයි පුතේ මේ වැඩේ කරන්න පුළුවන්. මේ අරමුණේ සතිය පිහිටවපන්. ආනාපානිය හරි පිම්බීම හැකිලිම හරි වම දකුණ හරි. ඒකල දිගට පවත්වාගෙන යනවා හැමදාම හරියන්නේ සමහර පරියන්කොල ස්පර්ශය ගෙවිගෙන යනකොට නිමිත්ත ගෙවිගෙන යනකොට අරමුණ ගෙවිගෙන යනකොට දැනගන්නවා දැන් ඉතින් සතිය බොහොම Java කැවිගෙන ඉන්නේ. එයාට කියනවා ඔබ දවසක් එයි නිමිත්තක් නැති අරමුණක් නැති ස්පර්ශ කරන දෙයක් නැති නමුත් සැලෙන්න එපා නොසැලී ඔහොම ඉදිරියට යන්න ගිහිල්ලා ඒ ස්පර්ශය නැති තැනට පුළුවන් නම් අවදි වෙන්න කියලා. ආන්නේ අවදි භාවයේ තුලින් විතරයි අපිට ආධ්‍යාත්මික ලෝකේට ආගමික ලෝකේට නැත්නම් අපි බටහිර මානසිකත්වයේ මානසික විද්‍යාව කියන යටිහිතට අවදි වෙනවා කියලා මේ යුනිවර්සල් අන්කොන්ෂස් කියලා ඒක නිවන් දැකලා තියෙන කොටන. ඒ ඒ පිරිසුදුකම කෙලසන්න බෑ කාටවත්. අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ පිරිසිදුකම මේ මුස්පේන්තුවක් විදිහට දකින්නේ අපි. කම්මැලිකමක් විදිහට දකින්නේ අපි. නීරසකමක් විදිහට දකින්නේ අපි. පාළු ගතියක් විදිහට දකින්නේ අපි. ඒ නිසා අපි මේ පාළු මුස්පේන්තු ගතිය එනකොටම එක්ක පරියන්කෙන් නැගිටිනවා. ඒ නැත්නම් හයියෙන් හුස්ම ගන්න හදනවා. එහෙම නැත්නම් මං ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා සැක ඇති කරනවා. ඉතින් මෙහෙම මං කිව්වට මෙහෙම ඒ තැනේදී සැක ඇති නොකරන කිසිම කෙනෙක් මේ භාවනා ලෝකේ නැහැ. ඒක කාගවත් දෝෂයක්වත් දඬුවම් කළ යුතු වැඩක් නෙවෙයි. ඒක තමයි හිතේ තියෙන කෙලෙස් ගතිය. හිතේ තියෙන මායාවී ගතිය. ඉතින් ඒවා එනකොට යෝගාවචරය පාර හරි බවට විශ්වාස කරගෙන මගේ සතිය කඩා ගන්න නැතුව මට පුළුවන් මේ ස්පර්ශාගේ Nirodhe දකින්න. ස්පර්ශ Nirodhe කියලා කියන්නේ කාමයාගේ Nirodhe. මේ කාමයාගේ Nirodhe මෙලව වශයෙන්ම අත්දැකිය හැකියි. ඔක්කොටම නෙවෙයි දක්ෂ යෝගාවචරය. හොඳ අසුවිරු ඥාන ඇති වැටුණත් නැගිටින නැවත නැවත උත්සාහ කරන යෝගාවචරයට දවසක යන්න පුළුවන් වෙයි. ආරමුණු නැති තැනක. එහෙම විදිහට මේ විදිහට ආනාපාන දිගේ ගිහලා ආනාපාන සංසිද්ධවන විනාඩි 10 15 හිටපෙන්න අහබ හොඳට භාවනා කරන වෙලාවේ මේ චීක්ෂණ බුද්ධිය මේ විමර්ශන නුවණ මේකෙන් ධම්මවිචේ සම්බොජ්ජංගේ පාවිච්චි කරොත් ප්‍රශ්වාසය ඉවර වෙලා ආශ්වාසයට යන්න ඉස්සලත් ඔතන මොකක්වත් අරමුණක් නැහැ. නෝ කවදාකවත් අහුවෙන්නේ නැහැ. අපි ප්‍රශ්වාසය ඉවර වෙනකම්ම බලන්නේ හිටියොත් අන්දමන්ද කරලා අංජබජල් කරලා ඕන්න ප්‍රශ්වාසය අල්ලලා දෙනවා. මේ දෙක අතර තියෙන මායාව. <clears throat> මේ දෙක අතර තියෙන අස්පෙන්දුමක් <clears throat> තියෙන. නමුත් අපි ඒකට කවදාකවත් විවෘත වෙලා නැහැ. ඒක අපි පුළුවන් තරම් ඉක්මනට නොබල යන්න හදනවා. අර ආශ්වාස ප්‍රශ්වාසයේ <clears throat> දැක දැක දන දන සංසිතුපේක්ෂණාට ඊට පස්සේ ඒ ඒ දැනුමින් ආඩ්‍ය වෙලා ඒ විමසුන් නෝනින් බලනකොට ඉඳ ගන්නකොටම එන ප්‍රසවාසයක් බලලා ප්‍රසවාසය ඉවර වෙනකම් බලන්න යනකොට වෙන එක තැනකට ආවට පස්සේ හිත අන්දමන්ද වෙනවා. ඊට පස්සේ ආය ප්‍රසවාසය මත වෙනවා දෙක අහුවෙන්නේ නැහැ. නමුත් ආශ්වාස ප්‍රසවාසයේ ක්‍රමයෙන් ගෙවම් කළා ගියේ කරන වෙනදට වැඩිය බය නැතුව සැක නැතුව මඩක අඩිය තියන වගේ බය නැතුව දැනගන්න පුළුවන් වෙනවා ආස්වාසිනල ප්‍රස්වාසයන ප්‍රස්වාසිනල ආස්වාසයන හැම තැනම මේ මායාව තියෙනවා. හිතවිලි දෙකක් අතරත් මේ මායාව තියෙනවා. ශබ්ද දෙකක් අතරත් මේ මායාව තියෙනවා. වේදනා කුංචි දෙකක් අතරත් මේ මායාව තියෙනවා. ඒකට අපි සතිය තාම තියුණු කරන්න ඕන. තියුණු කරන්නේ ගොරෝසු අරමුණු. අරමුණකින් ඒක අල්ලලා දීලා තියුණු වුණාට පස්සේ ආස්වාස ප්‍රසවාසය පාස මේක දකින්න තියෙනවා Nirodhaය නැතුව නෙවෙයි අපි Nirodhaය හඳුනන්නේ නැහැ අපි Nirodhaය දකින්නේ අතරමං වීමක් වශයෙන් අපි Nirodhaය දකින්නේ පාළුවක් විදියට ඇත්තටම කියනවා Nirodha දකින්නේ මුස්පීන්තුවක් විදියට ඒ නිසා කවුරුවක්වත් හිතන්නේ මේ දුක්ඛ සත්‍ය මෙච්චර ලාභයි කියලා දැකගත හැකි දැනගත හැකි දුක්ඛ සත්‍ය මෙච්චර ලාභයි කියලා හිතන්නේ ඒගොල්ලෝ හිතන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා දසපාර්මිතා පුරලා ත්‍රිහේතුක ප්‍රතිසන්දි නැතිකම නිසා තමයි බැරි. ඒව ටික ලබා ගත්තට පස්සේ හම්බ වෙයි කියලා. ඒ මොනවා ලැබුණත් මේ විදිහේ ප්‍රවිෂ්ටයක් නැත්තම් මේ විදිහේ දැනගෙන ගියේ නැත්නම් කවදාකවත් කරන්න බෑ. ඒක නිසා අපි කරන්න ඕනේ හැකි තැනේදී හැකි ප්‍රමාණයට සතිය වඩන්න. වඩල ඒ දිනු කරගත්ත සතිය හරහා මේ අරමුණෙන් අරමුණට මාරු වෙනකොට වම තියලා දකුණ ගන්නකොට හොඳට බලන්න වම ඉවර වෙනකම් බැලුවොත් දකුණ පටන් ගන්නවා අහුවෙලා ඉවරයි. දකුණ පටන් ගන්න හැටි බලන්න ගියොත් වම තියෙන හැටි වම ගෙවෙන හැටි බලන්න බෑ. මේ දෙක අතර තියෙන තඩමාරුව. මේ දෙක අතර කවදාකවත් සම්බන්ධ කරන්න බෑ. සම්බන්ධ කරන්න බෑ මොකද එක වෙරකට හිතට බලන්න ඕන එකයි. දකුණු කකුල එස වෙන හැටි බැලුවොත් වම් කකුල ඒතකොට බර වෙනකන් ඉවරයි. දකුණු කර වම් කකුලට බර වෙන හැටි බලන්න ගියොත් දකුණු කර එස වෙන හැටි බලන්න බෑ. අපේ හිත අපේ කියලා කිව්වට අපේ නෙමෙයි. ඒක වැඩ කරන චිත්ත නියාමයකට. අපි ඒක ඊටාම සියුම් කාලයේ සහ දේශය අතින් ඊටාම සියුම් චිත්තක්ෂණ ගෙනාට පස්සේ බුදුහාමුදුරුවෝ දැකපු එක දකින්න පුළුවන්. හැබැයි ඉතින් බුදුහාමුදුරුවෝ අහපු එක අහලා ඒ අනුව කටයුතු කරන්න ලක්ෂයක් යකුත් වැරදි කරලා නමුත් ඒක අපරාධයක් වැරද්දක් නෙවෙයි මෙහෙම තමයි කවුරුත් යන්නේ කියලා යන්න පටන් අරගත්තොත් යෝගාචර සක්මන කෙලවරට යයි ගියාට පස්සේ ඔන්න කුරුල්ලෙක් දකි සද්දයක් අහයි. එතකොට යෝගාවචර හොඳටම දන්නවා කුරුල්ල සද්ද කුරුල්ල බැලුවොත් පයේ අත්දැකීම ලබන්න බෑ. පයේ අත්දැකීමේ ස්පර්ශය බල බල හිටියට කුරුල්ල කොච්චර ගියා පේන්නේ නැහැ. හොඳට පයේම හිත තියාගෙන ඉන්න පුළුවන් නම් පටේ තියෙන සද්ද වලින් බාධාවකුත් නැහැ. ඒ නිසා යෝගාවචර අනිවාර්යයෙන්ම සක්මන කෙලවට ගිහිල්ලා හැරෙන තැනේදී පයෙන් හිත ගැළවිලා ශබ්ද වලට දුවනවා රූප වලට දුවනවා එක එක දේවල් වලට කල්පනා වෙනවා ඒක අඩුපාඩුවක් නෙමෙයි ඒක අභ්‍යාසයක් ඒක හැල්මේ සක්මන් කරන සතියදී ගිහිල්ලා හැරෙන තැනට යනකොට වටපිට බලන්න හිතෙනවා ශබ්ද ඇහෙනවා එහෙම නැත්නම් කල්පනා කරනවා ඒ කල්පනා කරන ශබ්ද අහන වටපිට බලන කිසිම වෙලාවක පය ස්පර්ශ කරන්න බෑ පය පොළවේ වැඩ නමුත් ස්පර්ශය අපිට ගෝචර වෙන්නේ නැහැ ගෝචර කරන්න බෑ මේ හිත වැඩ කරන්නේ එකක ආහන් ওই දේ දැක්කට පස්සේ බලනකොට තියෙනවා මේ හයක් ඉඳුරන් තිබුණට එක සැරයකට එකයි වැඩ කරන්නේ ඒක කෝකද කියලාවත් තීන්දුව කරන්න හැකියාවක් අපිට නැහැ. ඒ තරමටම අසරණ, ඒ තරමටම අනාථ, ඒ තරමට අනුන්ගේ න්‍යායපත්‍යක් වැඩ කරන එකකට තමයි මේ මම කියාගෙන මම මේ අනුන්ටත් වහසි බස් දොඩවන්න පටන් අරගන්නේ මට හිතෙන දේ මම කරනවා. මම මගේ දරුවොත් හදන්නේ මට ඕනේ තාලට කියලා කියනවා. දරුවෝ හැදිල්ල කෝ වෙතත් අම්මටවත් භාවනා කරනකොට අරමුණේ තියාගෙන බෑ. දරුවන් පැත්තක තියන්න. ඒ තරමටම මේක වෙනකොට ලැජ්ජිත තත්යකටපත් වෙනවා. ඒක මුස්පීන්තුකමක් විදියට පේනවා. ඒක මගේ අඩුපාඩුවක් විදියට පේනවා. ඒක බාර ගන්න කැමති නැහැ. පෞරුෂත්වයේ තියෙන තාක්කල් සක්කාය දිටි තියෙන තාක්කල් මාන්නේ තියෙන තාක්කල් කාමේ තියෙන තාක්කල් මේක ගොජ දමමින් පෙන්නනවා උඹ කොච්චර නැටුවත් මේක උඹට ඕන විදියට නෙමෙයි කරන්නේ. ඕම් බලාපන් වැඩි කියලා පෙන්නුවාට ඉත කියන නෑ නෑ නෑ ඉතනේ කුරුල්ල ලස්සනින් දැම්මු මේ ඔය කුරුල්ල මං කවදාවත් දැකලා නෑ ඒක නිසා ඒක දැක්කට කමන්නේ ඒ වෙලාවේ ඔය සක්පනේ නැතුණත් කමන්නේ කුරුල්ල දැක්කනේ කියලා අපි නිදහතර කරුණු දුන්නට අභියෝගයක් දීලා බලන්න දෙකක් අල්ලන්න බෑ නමුත් පහක් ඉඳුරන් දීලා තියෙනවා රූපත් බලාපන් සද්දත් අහපන් ගඳත් බලාපන් රසත් බලාපන් පහසත් ලබපන් කියලා ඒක අපි හිතන ලොකු ලාභයක් කියලා නෑ කෝකු පහක් කොකු පහකින් එල්ලලා තියෙන්නේ මස් කඩේ කොක්කේ වගේ. ඉතින් ඒව දිහේ ඔක්කොම තියෙන එක අපි ආඩම්බරයක් කරගත්තට ඒ අඩු ගන්න එකකට අඩු කරලා බලන්න. කාය ස්පර්ශයට විතරක් කායනපසනාල විතරක් දීලා බලන්න. ඒකවත් කන්ට්‍රෝල් කරන්න බෑ. ආස්වාසි ඉවර වෙනකොට ප්‍රස්වාසයේ මතක් පටන් ගන්න ඉස්සෙල්ලා අපි දන්නේ නැති තැන කරා යනවා. ප්‍රස්වාසය ඉවර වෙලා ආස්වාසය එන්නේ ඉස්සෙල්ලා දන්නේ නැති තැන කරා යනවා. ආස්වාද ප්‍රස්වාස දෙකම හොඳට සාන්ත සුන්දර වුණොත් ඊට වැඩි ටිකක් විශාලව දැක්කන්න පුළුවන්. එතනත් තේරෙනවා තැනක් ස්පර්ශයක් නැහැ, නිමිත්තක් නැහැ, අරමුණක් නැහැ. හැබැයි සතිය තියෙනවා. කවදාකවත් යෝගාවචරයේ මේ සතියට කරු කරන්නේ මේ සතිය උත්කෘෂ්ඨ සතියක් විදිහට සලකන්නේ. ඒගොල්ල සැක උපදවලා අර සතිය නීච තත්ත්වයටපත් කරනවා. සතියට කෙනෙහිකම් කරනවා. ඉතින් මේ බණ අහන්නේ අපි, ධර්ම සාකච්ඡා කරන්නේ අපි, කමඨාන් සුද්ධ කරගන්නේ අපි, මේ භාවනා කරන්න දන්නේ නැති නිසා නෙවෙයි. හුඟ දෙනකොට භාවනා කරන්න පුළුවන්. මම හිතුවට වැඩිය මම හිතනවා විශාල ප්‍රතිශතයක් භාවනා කරන නමුත් කිසි කෙනෙක් මේ භාවනා මෙහෙවන්න දන්නේ නැහැ. ඒ වගේම භාවනා කරනකොට වැටහෙන දේ කියන්න දන්නේ නැහැ. ඉතින් ඒක නිසා හරි අමාරුයි කෙනෙකුට මේ යන්නේ කොයිද කියලා අහපන් මල්ලේ පොල් කියනවා. හොඳ භාවනා කරන්න එන්නේ හොඳ උගත් මිනිස්සු. උගත් යමක්කමක් කරන්න පුළුවන් මිනිස්සු. යමුත් වෙච්ච දේ කියන්නේ. මොකද අපේ හිත සැලසුම් වෙලා තියෙන කාමේ වඩන පැත්තට. අරමුණු ගෙවම් කරන පැත්තට නෙවෙයි. ඒ විස්පර්ශය ගෙවම් කරන පැත්තට නෙවෙයි. Nirodhe බලන පැත්තට නෙවෙයි. ඒ නිසා අපිට සුද්දෙක් <coughs> මේක කියනකොට කිව්වේ ඒ නිසා අපිට දෙවෙනි භාෂාව ඉගෙන ගන්න දරුවෙක් වෙන්න වෙනවා. අපි මව් භාෂාව ඉගෙන ගන්න ඇඟට නොදැනි. නමුත් දෙවෙනි භාෂාව හරි වෙහෙසයි. එතින්දී අපි පොඩා පුඩා තරුවෙක් වුණොත් බොහොම ඉක්මන දෙවෙනි භාෂාව අල්ලතයි. වැඩි මහල් වෙලා දෙවෙනි භාෂාව අල්ලන්න බෑ. ඒ නිසා අපි මේ Nirodhe පැත්තෙන් ප්‍රශ්න දිහා බලන හැටි සතිය හරහා ප්‍රශ්න දිහා බලන හැටි අරමුණු ගෙවන් කිරීම ස්පර්ශය ගෙවන් කිරීම නිමිත්ත ගෙවන් කිරීම හරහා ප්‍රශ්න දිහා බලන්න ගියාට පස්සේ අපි ආර්ය භාෂාව තේරුම් ගන්න වෙනවා. ආර්යයන් වහන්සේලා කතා කරන භාෂාව ශේක පුද්ගලයන් අතර තියෙන භාෂාව පුරුදු කරන්න වෙනවා. ඉතින් ඒක මේ කමඨාන් සුද්ධ කරනකොට ආයෙත් ආයනු ආයනු කියලා දෙනවා වගේ කොච්චර ලෞකික ඥාන තිබුණත් මේ වැඩේදී ඒ ළමා මනස ලදරු මනස ආධුනික මනස ඇති කර ගන්න බැරි නම් හැම දැනුමක්ම පාඩුවට හිරිනවා හැම ශිල්පයක්ම පාඩුවට හිටිනවා මාන්නක්කාරකම නිසා නිසා ධර්මයේ ගමන් කරන යනකොට මිත්‍යක් අරමුණු රස නිමිති ස්වභාව ලක්ෂණ ආරම්මන හොයාගෙන කෑදර වෙච්ච හිත ප්‍රයෝගයෙන් නිමිත්ත ගෙවන් වෙන තැනට අරමුණු කරන්න බැරි වෙන තැනට ස්පර්ශේ ස්පර්ශේ නොකරන තැනට ඒ සතිය පවතින තැන ගෙනිච්චට පස්සේ මට මතක් වෙන නිදර්ශනය තමයි සරුංගලේ නූල කඩලා ගිය වෙලාව. සරුංගලේ අහසේ තියෙනවා. හැබැයි පාලනය කරගන්න බෑ. ඉතින් මේක අපරාධ සරුංගලේ නැති වුණානේ කියලා තමයි හිතෙන්නේ. නමුත් සරුංගල් අරණකේ උප්පරිම සැපේ තියෙන නූල කල්ලා යන වෙලාවයි තමයි. ඒ වගේ අපිට පුරුදු පුළුවන් නම් මේ කාමයේ පිළිබඳ ඉගෙන ගැනීමේදී පළවෙනිම පාඩම් පන්තියේ වෙන කාමය අපිට සම්බන්ධ වෙන ස්පර්ශය හැකිතාක් දුරට සත්‍ය ආලෝකයට යට කරලා මේ ස්පර්ශය රස රංජනය කරන රමණය කරන ගතිය වෙනුවට මේ ස්පර්ශය ගෙවන් කිරීම සඳහා යමක් කළ යුතුද කීකරු කිරීම සඳහා යමක් කළ යුතුද විරංජනය කිරීම සඳහා යමක් කළ යුතුද විරාගයේ පිණිස යමක් කළ යුතුද අන ඒ දේ කරලා කරනවා මදි. කරනකොට මේක විරංජනේ වෙනකොට විරාගයටපත් වෙනවනේ නිරෝධයටපත් වෙනකොට අරමුණ නැති වෙනකොට නිමිත්ත ගන්න බැරි වෙනකොට දැන් පාර හරි කියන විශ්වාසයට එන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට තේරේ යොකට ඉඳ ගන්නම ඕනේ නැහැ. ඉඳගෙනම ගන්න ඕනේ නැහැ. ඔකට ඕනම වෙලාවක ගන්න පුළුවන්. වැසිකිලි කැසිකිලි කරනකොටත් ගන්න පුළුවන්. වතුර එකක් බඩකොටත් ගන්න පුළුවන්. ඕනේ තැනකදී ගන්න පුළුවන්. ඒ නිසා මම කියන தත්ත්වය සමානට භාවනා කරලා දවස් 3-4 යනකොට අත්දැක ගන්න පුළුවන්. නමුත් මේක දැනගෙන හිටියොත් ජයග්‍රාහී මනසක් තියෙනවා අපිට. අපි මේ යන්නේ යහ ඇති එල්ලකට. බැරි දෙයකටවත් කරන්න බැරි දෙයකටවත් නෙවෙයි. ඒ මොකද ආනාපානට දැම්මොත් අපිට තේරෙනවා ආනාපානෙ සිවුම් වෙනවා දන්නවනම් ආ දැන් යන්නේ පාරහට. මට කවදද පුළුවන් වෙන්නේ 100%ක්ම මේක සිවුම් කරලා ස්පර්ශයක් නැති තැනටම ගිහිල්ලා ඒකේ වැඩි වේලාවක් ඉඳීම තමයි Nirodhe කියන්නේ. ඒකටයි මම උනන්දු වෙන්න ඕනේ කියලා බැලුවොත් අපි මෙතෙක්කල් මේ මුල්ගල් තැමීම් සමාරම්භ වටිනා ආරම්භ කිරීම සියල්ලටම හාත්පසින් වෙනස් තියෙන දේවල් ගෙවන් වෙන පැත්ත බැලීමේ නිරෝධය දැකීමේ ක්ෂය වීම දැකීමේ වැය වීම දැකීමේ කියනවා කයානුපසන වයානුපසන නිරෝධානුපසන කිය. මෙන්න මේක බලන්න පටන් අරගත්තොත් කවදාහක්වත් මං හිතන්නේ මේක ස්ත්‍රියාවකට බෑ පුරුෂයෙකුට පුළුවන් කියලා ප්‍රශ්නයක් එයි කියලා. මේක පුරුෂයෙකුට බෑ ස්ත්‍රියාට පුළුවන් කියලා ප්‍රශ්නයක් එයි කියලා. මේක කරන්න මම පැවිදි වෙන්න ඕන නැත්නම් මම මේක උපවිදි වෙන්න ඕන කියලා ප්‍රශ්නයක් එයි කියලා. මේක කරන්න බෞද්ධ වෙන්න ඕන මේක වෙන්න අබෞද්ධ වෙන්න ඕන කියලා ප්‍රශ්නයක් එයි කියලා. ওই තියෙන ওই මනුන් කිරුන් ওই කින රණ්ඩු සරුවල ඊර්ෂ්‍යා ක්‍රෝධ මන සේරම තියෙන්නේ ආරම්භයේ පටන් ගන්න පැත්තේ විතරයි. ගිවන් වෙන පැත්ත බලන එකට මනස සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ හදාගත්තට පස්සේ ඕනම කෙනකින් අහන්න පුළුවන් උඹලා මොන්න තරම් හැදුවත් හැම එකම කැඩෙනවා. මගේ එකම પરමාර්ථය මේක කැඩෙන පැත්ත බලන එක විතරයි පුළුවන් නම් මගේ සතිය කඩපන්. කාටවත් කඩන්න කවදා හෝ මේක හදාගත්තොත් ඒක නිසා අර නිකන් ගමේ කවිකාරයා කියනවා කන්දේ gedara nai deetai කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන් ගිය දාගෙට ගිනිලා තැවෙන්නේ ඒවල් හදන මිනිස්සු දිහා බලනකොට කියන්න තියෙන ඔච්චරයි. කන් දෙක තරන අයිදර කියන්නේ උඹ හදන හැම ගයක් හොඳයි නුනා নানা ආකාර නිර්මාණ ශිල්පණු හදනවා. හැබැයි ඔක කැඩෙනවා. ඔය සවැත් නුර ජේතවනාරාමයට 54 කලක් වේදම් කරා. දැන් තියෙන්නේ අර කණින් හැම හොයාගත්ත ගඩොල් කෑලි ටික විතරයි. ඒකත් ඌ ගෙනත් දාපු එක. ওই තිබුණු කෑලි නෙවෙයි. අපි මේ හදන හැම සැලසුමක්වත් අපි හිතන්නේ අල්ලපු ගෙදරට වැඩිය හොඳට හැදුවා දරුවන්ට ඉතිරි වෙන්න හැදුවා අම්මට අපත්තට වැඩිය හොඳට හැදුවයි කියලා. නමුත් ඔකේ නැති වෙන තැන බලන එක තමයි නිවන කියන්නේ අනේ අපි හිතනවා ඒක නම් නොහිටියොත් හොඳයි. මම ඉන්න වෙලාවෙ නම් මේවා කැඩෙන්නේ නැත්තම් හොඳයි කියලා හිතෙනවා. ඒ කියන්නේ නිවනට කොච්චර තුච්ච කරනවද කියලා හිතන්න අපි. අපි නිච්ච නිවට කොච්චර නිඳ කරනවද කියලා හිතන්න අපි. අපි මේ සතියට අපි කොච්චර බොරුවල්වල් කපනවද කියලා හිතන්න. දෙවන්නේක් නෙවෙයි. එනිසා භාවනා කරන එකනා මේ කරන මේ අනිත් පැත්තෙන් බලන හැටි නැවතත් ලදරුවෙක් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න හදනවා වගේ සරුවච්චන් වහන්සේගේ ආර්ය විවහාරයට සම්බන්ධ වෙන හැටි මේ උතු උදු හුත්ම හරහා නැත්තම් නිකන් එහාට මෙහාට යන ගමනක් කරා අරගෙන මේකේ අඩි අත ගාගත්තට පස්සේ තමන්ට අහන්න පුළුවන් මේ කොයි ඉරියව්වේද මේක ගන්න බැරි ඊට පස්සේ ආය නිස්සරණ වනේට මෙන්න ඕනේ පරියස මෙන්න භාවනා මධ්‍යස්ථාන වෙන්න ඕනේ පටන් ගන්නකොට ඕනේ පටන් ගන්නට හදලා ඒ ගෙවම් කරන ගෙවම් කරන මේ යන්න පටන් අරගත්තොත් ගෙදර ගියාට පස්සේ ඕගොල්ලෝ සෑහෙන බැනුම් ආයෙම මේ මුස්පීන්තු ධර්මයක් ඉගෙනගෙන ඇවිල්ලි වෙලා කොයි දේකවත් හොඳ පැත්ත බලන්න දන්නේ බලන්නෙම නරක වෙන පැත්ත කාලා කන්නේ පැත්ත මුස්පීන්තු පැත්ත බලන්න ආවයි කියලා එතකොට නම් ගීගේ අතරින්ද හිතේ මම වරුදු 8ක් 9ක් ওই පරිප්පුව කෑවා අන්තිම සාර්ථක ජීවිතයක් ගත කරනවා හැබැයි මට පේනවා මේ සේරගෙම තියෙනවා මුස්පීන්තු ලකුණක් එහෙම නැත්නම් මේ ඔක්කොගෙම තියෙනවා ආමංගල්‍ය ලක්ෂණයක් කියලා. ඉතින් එහෙම කතා කරනකොට දකින්නකොට මගේ කිට්ටු අන්තිම මට ගැහුවේ නැති එක විතරයි. කොච්චර හරි පැහැදිලිවම ප්‍රකාශ කරා මම සයිකියාට්‍රික් කෙනෙක් හම්බෙලා මනස මානසික රෝගියෙක් වශයෙන් මට බෙහෙත් ගන්න ඕනේ. මගේම ලොකු අයියා මට යෝජනා කරා පොඩි මල්ලියක සෙල්ලමක් නෙවෙයි උඹට හැහෙන මොළේ අමාරුවක් පේන්න තියෙනවා බෙහෙත්යක් ගන්න යන්න කියලා. ඉතින් මං කිව්වා හොඳයි. මම ડોක්ටර්ට ගෙවන්නෙත් නෑ, බස් කාස්ට් ගෙවන්නෙත් නෑ. මේ ડોක්ටර් කියන දේ බාර ගන්නවනම් මං එන්න යන්න කියලා. මං දන්නවා සයිකියාට්‍රිස්ලා ඔක්කොම පිස්සු කියලා. මම හුඟ දෙනේ කඳුරනවා. ඒ ධර්මතම අපේ කිට්ටුවන්තෝ කැමති නෑ Nirodhe දකින්න. ඒක නිසා පෙමතෝ ජායති සෝක කියලා නාඩගම බලන්න ඕගොල්ලෝ ගියාට කවදාකවත් කැමති නැහැ මේ ප්‍රේමේ මේ තරම් දුක දෙයි කියලා හිතන්න. මේ තමන්ම හදාවදාගත්ත ගෙවල් මේ වස්තු සේරම ඔය රමණීය වූ රංජනීය වූ චක්කු විඤ්ඤය රූප සෝත විඤ්ඤය සද්ද ඇති කරලා අපිට ස්පාසු දෙන්නේ හිතක් කවදාකවත් අර Nirodhe දකින්න ක්ෂය වීම දකින්න වැයවීම දකින්න අනිමිත්ත දකින්න ස්පර්ශය ගිවන් කරන තැනට යන්න කැමති නෑ අපි කැමති භාවනා කරන බුදුහමඳුරු පේනවනේ කහ පාට එලි පේනවනේ. රතු පාට එලි පේනවනේ. ඊ උඩ යනවා වගේ පේනවනේ. බිමට යනවා වගේ පේන මොකද්ද ස්වාමීන් වහන්සේ? ආ ඒ හීන ටික බල බල ඉන්න තමයි ඕන. මේකේ ගෙවම් කළ යුත්තක් ගැන කතා කරන්න කිව්වොත් යා මේ ගිය පාර රිට්‍රීට් අපි කිව්වා අනේ සාංශ දවස් 10ක් භවනා කරලත් ගෙදර ගිනේනකොට තියෙන ඔය මුස්පෙන්තු විතරද කියලා. ඒක නම් තේරෙනවලු හැබැයි ඕකද අගේ කරන්න ඕනේ. මම පුළුවන් නම් ඔක තමයි ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වේ ඉතින් වෙන විදියකට ඕක පලිප්පේ දාලා කියලා වැඩක් නැහැ. කියන දේ හරියට තේරෙනවනම් ඉතින් එහෙමනම් තේරෙයි ඕකේ මහා ලොකු අමාරු දෙයක් නැහැ. තියෙන්නේ මේ වරදොල පටලවා ගන්න. වල්ගේ මං සර්පය වල්ගෙන් අල්ලගෙන කෑව කනවයි කියනවා වැඩිය. මේ ස්පර්ශය ගෙවන් කිරීමයි කාමයේ නිරෝධය කියලා කියන්නේ. ඉතින් මං හිතනවා හුඟ දෙනෙක් දැනට ලබලා තියෙන අත්දැකීම් ගොඩාක් මේකට සමාන්තරයි. හැබැයි සම්මාදිට්ඨියෙන් බලනවා. යෝනිසමනස්කාරයෙන් බලන්න ඕන. ඒකම සතිය අසරණ කරන්න එපා. මොන જાති වුණත් දිනමක් හම්බුණත් පෙරදමක් හම්බුණත් කීර්තියක් හම්බුණත් අපකීර්තියක් හම්බුණත් වේදන දුක් වේදනාවක් හම්බුණත් සුඛ වේදනාවක් හම්බුණත් සැපක් ලැබුණත් දුකක් ලැබුණත් බලන සතියට බාධාවක් නැහැ. අපි හිතන්නේ සතිය තියෙන්නේ සැපේදී පමණයි, ජයේදී පමණයි, සුඛ වේදනාදී පමණයි, කීර්තියේදී පමණයි කියලා. සතියට ওই දෙකේ කිසිම මායිමක් නැහැ. කරුණා කරලා දුකකටපත් වෙනකොට, අයසටපත් වෙනකොට, කනගාටුවටපත් වෙනකොට සතිය නැහැයි කියලා සතිය සමාජිකත්වයේ අවලංගු කරන්න එපා. සතියට අත දෙන්න සතිය දෙක හරහාම යනවා. ඒ නිසා මේ අද අපි දෙවෙනි දවසේ ගත කරන්නේ ඉදිරි දවස්වලදී පුළුවන් තරම් Taman Tamanට සීමා වෙලා මේ වගේ අත්දැකීමක් හරහා ඒ Taman අන්ත දෙක වශයෙන් සම්බන්ධ කරපු දැනීම නොදැනීම අතර සැප දුක දෙක අතර ලාභ අලාභ දෙක අතර මේ සතිය පාලමක් වටෙන හැටි ඒ දණ්ඩක් වටෙන හැටි මේකෙන් ඒකට ගියාට දුක් වේදනාවක් ආව සැප වේදනාවක් ආව දෙයක් නැහැ සතියේට එච්චරයි ජයක් ආවත් පෙරදුනක් ආවත් සතියට දෙයක් නෑ. ඒ හිම බාහිර ගැනීම ලැජ්ජාවක්වත් නෝන්ජල්කමක්වත් බය අඩුකමක්වත් නෙවෙයි. මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කියපු අෂ්ටලෝක ධර්මයේ කම්පාණ නොවීමයි මේකේ තියෙන්නේ. නිසා අපි මේ මූල ධර්ම වශයෙන් ඉදිරිපත් කරන කරුණුත් ඉදිරිපත් කරගෙන තමන්ගේ භාවනාවේ අත්දැකීමුත් එකතු කරගෙන උත්සාහයක් කරමු මේ දවස් ටිකේ හැකිතාක් දුරට මේ ආර්ය පරිශ්‍රණය වෙදලා නොකර මට්ටමට විවිධාංගීකරණය කරගෙන හැම පැත්තකින්ම සතිය අඛණ්ඩ භාවයට වේපුල්ල භාවයට එක දිගට පවතින භාවයටපත් කරගත්තොත් ඒක තමයි මේ කරන උත්සාහයේ පරමාර්ථය නිසා සියලු දිනාටම අද ධර්ම දේශනාවත් එවැනි යොමුවක් වෙනස ගුණයක් වෙනස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සීල දිනාටම ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හයට යොදාගෙන තිනවා කම්ඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙලක් විශේෂයෙන්ම යෝගිනීන් සඳහා ඒ නිසා අපි මේ මේ ශාලාවටම රැස් වෙන්න බලාපොරොත්තු වෙනවා කෙසේ නමුත් අපි මේ වෙලාවේදී ඒත්තාවතා ජාති ගාථා සජ්ජහනා කිරීමේ පේන පෙන සිළු දිනාට පිම්පැමිනීම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා පොඩි කෙටි සක්මණකින් පස්සේ හයට විශේෂම කාන්තාපක්ෂයේ මෙතන රැස් වෙන්නේ කියලා මතක් කිරීමක් කරනවා ඒත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුදන්තු එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා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 ඉමිනා පුඤ්ඤ කම්මේනේ මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේනේ මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තියා සාදු සාදු සාදු